අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාවට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ශිලූම දෙනා ඒ ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පාත් නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ චත්තාරෝ ධම්මා බිඤ්ඤය චත්තාරෝ අරිය සත්‍යානි දුක්ඛං අරිය සත්‍යං දුක්ඛ සමුදයෝ අරිය සත්‍යං දුක්ඛ නිරෝධෝ අරිය සත්‍යං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අරිය සත්‍යං තීති කරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණියරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් මේ දසුත්තර සූත්‍රයේ විශිෂ්ට ඥාණයෙන් දත යුතු කාරණා හතර හැටියට මේ චතුරාර්ය සත්‍ය ඉදිරිපත් කරන අවස්ථාව චාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විසින්ම මාතෘකා දැබීමක් වශයෙන් ප්‍රශ්නයක් අහනවා. ප්‍රශ්නයක් අහලා උත්තරේ වශයෙන් මාතෘකාව තියෙනවා. ප්‍රශ්න තමයි මේ විශිෂ්ට ඥාණයෙන් දත යුතු හතර මොකක්ද කියන එක. උත්තරේ තමයි චත්තාරි අරිය සත්‍යානි චතුරාර්ය සත්‍ය කියන එක. ඊට පස්සේ ඒක නිර්දේශ වශයෙන් නම් කීම් වශයෙන් දුක්ඛ ආර්ය සත්‍යයේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යය දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යය කියලා හතරට කඩලා පෙන්නනවා. ඉතින් අපි මේ පසුගිය දවස් හතර පහේ උත්සාහ කළේ මේ අවුරුදු 2600කට ඉස්සෙල්ලා පෙළගස්සන ලද මේ pāli වාක්‍යවල තියෙන අර්ථ අපි මේ අදගත කරන ජීවිතේට අපේ භ්‍රමචර්ය ජීවිතේට අපේ දැනුමට අපේ තර්ක ඥානවලට කොච්චරක් ගැළපෙන විදිහට විස්තර කරගන්න පුළුවන්ද කියලා. ඒක ගොඩක් අතින් දාලා තමයි මේ කියන්නේ. නමුත් අරක ශැකිල්ල විදිහට ගන්නවා ප්‍රස්ථාරයේ විදිහට ගන්නවා. ඉතින් අනු අපි පසුගිය දවස් ටිකේ වෙලා ගත්තා මේ දුක්ඛේ ඥානය කියන එක ශක්ති ප්‍රමාණය තේරුම් ගන්නද දුක්ඛ සමුදයේ ඥානය කියන එක ශක්ති ප්‍රමාණය තේරුම් ගන්නද නැත්නම් දුක්ඛ සහ දුකට හේතුව තෘෂ්ණාව ඉතින් මේ තෘෂ්ණාව ගැන තේරුම් ගනිමින් තමයි අපි ඊයේ දවසේ ඊයේ ධර්ම දේශනා නිම කරේ. ඒකෙදී මේ තෘෂ්ණාව යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සාගතා తත්‍ර తත්‍රා විනන්දිනී සෙය්‍යති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා ඒ ධම්මචක්කපවත්තන සූත්‍රයේ තියෙනවා මේ සාමුදය සත්‍ය පිළිබඳව පොඩි විවරණයක්. අපි ඒක තියාගත්තා. පුළුවන් තරම් තණ්හා කියන්නේ එකක් නෙවෙයි, ඒකකයක් නෙවෙයි, gediyak නෙවෙයි. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා හෝ පතුරු වල විස්තර කරලා පතුරු ගහලා බලන්න. මොකද පතුරු ගැහුවට පස්සේ කඩන්න පුළුවන්. අපි දන්නවා ඉලපතක් ගත්තාම මිටිය පිටින් ගත්තාම කඩන්න බෑ. කූර කූර ගත්තාම කඩත හැකි. ඒ නිසා මේ මිටිය කඩන්න උත්සාහ කරලා බෑ කියනකට වැඩිය මේක පතුරු ගහලා බලලා කඩන ක්‍රමයට කියන්නේ විභජ්‍ය වාදී කියලා. වෙන් කරගත්තට පස්සේ කඩන්න පුළුවන්. ඒක සඳහා කඩන වෙන් කර බලන ක්‍රමය නාශික ක්‍රමයක් නෙවෙයි. gediya පිටින් කඩන්න බැරි නිසා. ඒ නිසා ਸਰවචනාංශය විස්තර කරනවා ඒක කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. ඒකට තවත් පොඩ්ඩක් ආලෝකය ලැබෙන්න අපි සාරිපුත්‍ර මහ ස්වාමීන් වහන්සේම මේිට සූත්‍රයේ ඉස්සලා සූත්‍රයේ සංගීති සූත්‍රයේ තියෙන පංච විනිබන්දා චේතසෝ විනිබන්දා කියලා හිත බැඳෙන ස්ථාන පහක් නැත්නම් තණ්හා කරන ස්ථාන පහක් රාග කරන ස්ථාන තහක් ප්‍රේම කරන ස්ථාන පහක් පිපාස පරිලාහ කරන ස්ථාන පහක් පෙන්නනවා ඒකත් අර කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන එකටම තවත් විග්‍රහයක් ඉතින් අපි අර මුළු කාමයේම එක සැරේ දුරුවන් කරන වෙනුවට මේ විස්තර වශයෙන් වෙන් කරගත්ත විභාග වශයෙන් අයින් කරගත්ත එක කෑල්ලක් හරි අපිට පුළුවන් දැනට අපි මේ කරගෙන යන දැඩි මහන්සියේදී දුර්වල කරගන්න, අයින් කරගන්න, ඒක සාතික කරලා දැනගන්න පුළුවන්. නැත්නම් මේ ජීවිතේක ළඟා කරගන්න පුළුවන්. මේක එක පරියන්කයකදී අපිට අත්දකින්න පුළුවන්ද කියලා ගත්තොත් ඒක පුළුවන් කියනකොට හැම වෙලාවෙම හැකි සංඥාවක් වෙන ලොකු ආත්ම ශක්තියක් වෙනවා. අදිෂ්ඨාන ශක්තියක් වෙනවා. චිත්ත ශක්තියක් වෙනවා. ඒ තණ්හාව කියන්නේ චිත්ත ශක්තිය විනාශ කරන එකක්. තණ්හාව කියලා කියන්නේ චිත්ත ශක්තිය දුර්වල කරන මේ මේකට එක විදිහට කියනවා අචක්කු කරනෝ අන්ධ කරනෝ පඤ්ඤා දුබ්බලී කරනෝ අනිබ්බාන සංවත්තනිකෝ කියලා කියනවා මේක මට්ටමක තණ්හාව. ඉතින් ඒ ටික අයින් වුණාට පස්සේ හිතේ යම් ශක්තියක් එනවනේ. ඒකට කියන චිත්ත ශක්තිය. ඒකට කියන අදිෂ්ඨාන ශක්තිය. එහෙම නැත්නම් නැහැ. හිතේ පිරිච්ච ගතියක් එනවා. ඉතින් අපි කොච්චර දුරට දැන් මේ හිතේ දුර්වල ගතිය සහ පිරිච්ච ගතිය වෙන් කරලා හඳුනාගෙන තියෙනවද කියලා බලාගත්තොත් අපි හැම කෙනාම පාට බහැපු කතිය. හැම කෙනා යම් මට්ටමකට ගිහිල්ලා කියනවා. ඒක හරි අමාරුයි අනික් කෙනා කොච්චර ගිහිල්ලා තියෙනවද කියලා බලන්න. නමුත් ඒක බැලියෙන් බලන්නේ නැතුව කලපන්නේ නැතුව අපිට ධෛර්යයක් එන්නේ නැහැ. අදිෂ්ඨාන ශක්තියක් එන්නේ නැහැ. ඒක නිසා මේ සමුදේ සත්‍ය පිළිබඳව අද කතාව ආරම්භ කරන ගමන් ඒ කියන්නේ යෝතස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පරිනිසග්ගෝ මුත්‍ති අනාලයෝ අර කියන කාම තණ්හාව භව තණ්හාව විභව තණ්හාව අශේෂ විරාග නිරෝධෝ ශේෂ නැතුව ඉතිරියක් නැතුව අපිට අයින් කරන්න පුළුවන්ද ඒක පිළිබඳ රාගයක් වෙනකොට විරාගයක් පාල කරගන්න පුළුවන් ඊට පස්සේ ඡාග කියලා කියන්නේ තණ්හාව දීලා දාන්න පුළුවන් ත්‍යාගවන්ත වෙන්න පුළුවන් පටිනිසග්ග කියන අතහරින්න පුළුවන් අනාලයෝ කියන කියන්නේ ආලය හැරපන්න පුළුවන්. මුළු සන්නාම නෙවෙයි මේක එක කොටසක් අරගෙන එක බිකක් අරගෙන එක අංශුවක් අරගෙන ඒක අයින් කරගන්න පුළුවන්ද කියලා බලන බැල්මෙන් මුළු එකම කඩන්න නම් අපිට බය ඇති වෙන්න ඉඩ තියෙනවා. අපෝ ඒක නම් මෛත්‍රී බුද්ධ ශාසනෙවත් බෑ. අපි වගේ මේ අමුදරුවන් රකින්න ගෙවල් දොරවල් ඉන්න නරපණෝ කොහොම කරන්නද මේක කියලා ඒකනේ අපිට හිත කුරුවල් කරලා නේ තියෙන්නේ. ඒ නිසා මේ gediye නැති වුණාට එක කෑල්ලක් කඩන්න පුළුවන්ද කියලා බැලුවොත් ඒ කඩා ගැනීමෙන් තණ්හා කෑලි කෑලි වලට කඩලා බැලීමේ විසිතුරු කර බැලීමේ පතුරු ගහලා බැලීමේ ලොකු ප්‍රායෝගික ශක්තියක් තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ නලාගාරංග කුංජරෝ බටපඳුරක් ආවට ගියාම ඇතිකොට ඒ බටපඳුර විශාලවට පේනවා ඇතාට වැඩි. නමුත් එක එක බට ගහ ගලවලා ගත්තොත් ඇතාට මොකද්ද බට ගහ ගන්නවා කියන්නේ. අන්තිමට බටපඳුරම අයින් කරතයි. පන්තර පිටින් බලනකොට නම් බය හිතෙනවා. මේ පුත්තක්ජනයා ගිහියා ගිහියා කියන නමට වැඩිය ඔය පුත්තක්ජනයා ගැලපෙන්නේ. පුදුමාකාර බයයි. ඒක හතියට අර බටපන්තුරක් ගාට ගිය යතා වගේ මේ පඳුරම ගලවන්න හදන. පඳුරම ගලවන්න බෑ. එක එක ගහ ගලවන්න. නලාගාරංග කුංජර. ඒකට බලනකොට ඇතෙකුට මොකද්ද බට බට ගහ ගලවනවා කියන්නේ. ඉතින් අපි වගේ ප්‍රායෝගික නොවන ක්‍රමයකට මේ සටන දෙන්න ගත්තොත් අවසානයේ පරාජිත ආත්ම ශක්තිය නැති ඇත්තටම මං වගේ මිනිස්සු මං ඉපදුනේ 52 ඒකකොට ලංකාවේ බුද්ධ ධාතයෙන් සම්පූර්ණ උහුලම් බහැලා එක් එක්කත් නැහැ මේක කරන්න පුළුවන් කියන කට්ටිය බෑ මේ කාලේ බෑ මෛත්‍රී බුද්ධ ශාසනයෙත් බෑ දැන් කාලේ මේ ඔය සුද්දා කියන මොන හරි කුණුවරපයක් අහලා කරගෙන සැප විඳගෙන හිටපල්ලා ආගමක ජීවිතයක්වත් බෑ කියලා හිතේ ඒ ධර්මතම මේක පාවදීලා මේ සකල සිරින් පිළි ශ්‍රී ලංකාවේ විස්තරේ මම මේ කියන්නේ. නමුත් පසුගිය අවුරුදු 40 යම් යම් අන්තර් සම්බන්ධතා නිසා දැන් අපිට පේන්න තියෙන මුළු අන්තිම සටනේ දිනන්න බැරි වුණාට semi final වත් නැම නැත්තම් final game එකට හරි යන්න පුළුවන්. අන්න එතෙන්ට යනකොට කියන්න තියෙන බෞද්ධයන්ට වැඩි වැඩි කරලා තියෙන අබෞද්ධයෝ. අද බෞද්ධයෝ හදනවා මේ gediy pitin අයින් කරගෙන යන්න. එතකොට බෑ කියලා නෑ කියන බෑ කියන එල්ලුවෝ වගේ බෞද්ධයෝ. බෑ බෑ බෑ වැඩිම බෑ තමයි. භාවනාව කියන එක මොකද්ද මේ කඩලා කොටලා ඒක කඩනවා. මේකට රිඩක්ෂනිසම් කියලා මේ මේ විද්‍යාවේ උගන්වනවා. අඩු කරගත්ත පස්සේ කැලලක් කඩතයි. ඒක නිසා අපි මේ බෙදාගත්ත විනිබන්ධ පහ එක එකක් වශයෙන් කෙන්චි කරන්න, පුංචි කරන්න, බල බිඳින්න, විස කඩන්න, මරන්න, ආහාර නොදී අතාරින්න, පොහොර නොදී අතාරින්න කොච්චරක් අපි ගිහිල්ලා තියෙනවද කියලා විග්‍රහ කරන එක මං හිතුවා සමහරෙකුට ධෛර්යයක් ඇති කරයි කියලා. එතකොට දැනගත්තා මෙන්න මේක තමයි මෙතන අපි ගන්න තණ්හාව. ඒක මෙන්න මේ ලකුණෙන් පේන එක දුරු කරයි කියලා. తాවකාලිකව ස්ථිරව. එතකොට අපිට මේ කියන ඒ තණ්හාව දුරු කිරීම ලැබෙන විරාග, ඡාග, පටිනිස්සග්ග, මුත්‍ති, අනාලයෝ කියන දේවල් මේ රාගය දුරු කිරීමට බුදුහාමරෝ දෙන වචන ටික. ඒ වචන අපි අත්දැකලා තියෙනකොට මේක අපි ඇත්තටම තියාගයක් විදිහට දැක්කේ. පටිනිස්සග්ගයක් විදිහට දැක්කේ. මුත්‍ති අනාලෝ මිදීමක්, ආලේ හර්පීමක් විදිහට දැක්ක නැත්නම් පරාජයක්, පසුබෑමක්, පශ්චාත්තාපයක් විදිහට දැක්කේ කියන එක දැනගන්න පුළුවන් නම් ඒ අසත්පුරුෂයා ධර්මයේ නොදිච්ච එකන අර ඡාග පරිනිස්සග්ග මුත්‍ති අනාලියෝ විරාග කියන හැම එකක්ම පරාදයක් විදියට බාර ගන්නවා. මේ විශාල තණ්හා පිළිබඳ ජයග්‍රහණයක් මෙතන ලැබලා තියෙනවා. නමුත් අර ධර්මයේ අල්ලා කියන වැරදි කොනේ නිසා ප්‍රායෝගිකව මේක විස්තර කරගන්න දන්නේ නැති නිසා ඊ යන හැම තැනකදීම චරිචුරු ගන්න අඬා වැටෙනවා. මේ ප්‍රතිපදාව ඉදිරියට යනකොට හම්බෙන දේ. ඒක බුදුහාමුදුරෝ දේශනා කරන්නේ අසීත විරාගෝ, ඡාගෝ, පටිනිස්සග්ගෝ, මුත්‍ති අනාලයෝ. යෝගාචරිතේ විශාල දෙයක් මගෙන් ගිලිහුණා. මට තිබුණු විශාල දෙයක් නැති වුණා. මම නිකන් මේ හිඟන්නෙක් බාටපත් වුණා. නැති බැරි කෙනෙක් බාටපත් වුණා. දුප්පත් වුණා කියලා තමයි හිතේ. හැබැයි මේ දුප්පත් වෙලා තියෙන්නේ කෙලෙස් වලින් කියලා. දුප්පත් වෙලා තියෙන්නේ දුෂ්චරිත වලින් කියලා දුප්පත් වෙලා තියෙන පාප මිත්‍ර ආශ්‍රයෙන් කියලා තේරුම් ගත්ත දවසේ තේරෙනවා අපි මෙතෙක් කල මොකද්ද නටහන් හිටපු නාඩගම අපි මේ ඡාග වෙනුවට දීලා දාන වෙනුවට තණ්හාවම තමයි වඩ වඩා ඉඳලා තියෙන්නේ. ඒකේ හොඳට පේන්න තියෙනවා මේ විනිබන්ධ පහෙන් තියෙන මේ Brahmacharya රකින්නේ සීල් රකින්නේ වත පුරවන්නේ දිවි ලෝක යන්න කියලා කියනවනම් ඒක බරපතල බන්ධනයක් භව බන්ධනයක්. ඉතින් බෞද්ධය ඔක්කොම ඉතිවතන ඉන්නේ. කරන හැම පිනකීම බලාපොරොත්තු වෙන දිවි ලෝකයක්. ඒක තමයි යාට භව බන්ධනේ නිසා යා හැම වෙලාවෙම බරු බැඳා වගේ සංසාරේ හිටිනවා. මේක වැරද්දක්. මේක බුදුහාමුදුරුවෝ විසින් මේ ඉදිරිපත් කරපේකක් නෙමෙයි ඒක අවසාන ඵලය නෙමෙයි අතරමැදදී නම් සමහරලාට ඵලයක් විතර ගන්න පුළුවන් අපි කොච්චර එතන මේ වගේ ලාමක දෙයකට අපේ මේ වටිනා Brahmacharya පාවා දීලා තියෙනවද මේ වටිනා මේ ප්‍රතිපත්තිය පාවා දීලා තියනවාද මේ වටිනා සාසනය පාවා දීලා තියෙනවා කියලා බැලුවොත් මේක අපට කවුරු කියලා දුන්නද කියලා හෙව්වොත් මේ අපේ ජාතිය විදේශාක්‍රමික තුනකට යට වුණා. ඒ යට වෙන වෙලාවේ අපිට බැමිණිටියා සායාවක්. අපිට විශාල ස්වභාවික ව්‍යසනාවක්. එතෙන්ද මේ සාසනික පණිවිඩය සම්පූර්ණයෙන්ම නැති වුණා. නැතුණාට පස්සේ මේක නැවත පනපවනකොට ඒකට අවශ්‍ය කරන විපස්සනාවෙන් තොරව ඉතුරු කෑල්ලෙන් තමයි අපිට පණ පොවලා තියෙන්නේ. විපස්සනාවේ ඒකනේ හැලුණා අපේ. ඒ නිසා නැතුව රෙඩි හොඳයි ටිකක් හොඳයි කියලා මිනිස්සයා නැහැ. බෙල්ල නැතුව ඉතුරු ටික විතරයි සාසනය අද තියෙන්නේ. ඒකට බෙල්ල ගෙනත් තියනවා කියන එක තමයි අපට පුළුවන් ද කියලා මේ බලන්නේ. බෙල්ල නැත්තම් අපිට කියනවා කවන්ද රූපේ කියලා. අද සාසනේ කවන්ද රූපයක්. ඒකට අවශ්‍ය කරන මේ මොලේ, ඒකට අවශ්‍ය කරන මේ මොළ ධාතුව, අවශ්‍ය කරන හිස මේකට තැම්පත් කළොත් පේන්න පටන් ගන්නවා මේ කඳ හරි කවන්ද රූපේ හරි රැකපු එක ලොකු දෙයක්. හැබැයි දැන් කවන්ද රූපෙන් සතුට වෙන්න යන්න එපා. ඒකේ ඔළුව තියාපන්. ඒකට නේත්‍රා තියාපන්. කියලා මේකේ වැඩ ගනින් කියන්නේ අපි මේ පිංකම් වෙනුවෙන් දිවි ලෝකේ යන්න කරන පිංකම තමයි සංසාරයෙන් යොදන් තියෙන ප්‍රධාන බාධා වගේ එකක් කියලා අපිට තේරෙන්නේ. එතකොට අපිට පුළුවන් වෙයිද මේ කරන පින්කමක් නිවන අවබෝධ කර ගැනීම සඳහා කරපල්ලා මේ අතරමැද තියෙන කඳවුරු වලට යන්න සැලසුම් කරනවා කියන්නේම අමනකමක් මෝඩකමක් ඊළඟන කෑමක් පීයෙන් යන ගැනීමක් කියලා තේරුනොත් මේ විනිබන්ද පහම ඕනේ නෑ එකක තේරුනොත් මම හිතනවා මේ අපිට වැඩමුළුව සාර්ථකුණයි කියලා කියන්න. ඉතින් ඒක නිසා මේ පෙන්නන අශේෂ විරාග නිරෝධෝ ශේෂ නැතුව රාග කරන්නේ නැතුව මේ කියන තෘෂ්ණා තුනෙන් එකක් අයින් කරන්න පුළුවන් නම් ත්‍යාග කියලා කියන්නේ ඒක දීලා දාන්න පුළුවන් නම් කාම තණ්හාව හෝ භව තණ්හාව හෝ විභව තණ්හාව ඒකට අපිට පේනවා මුළු තුන් පින්මම පණින්න බැරි වුණාට එක පින්මක්වත් පණින්න පුළුවන් පැනලා කියනවා తాවකාලිකව ස්ථිරව කියලා. ඒක විශාල ආත්ම ශක්තියක්. බෞද්ධයා ගණ්ඩ බෑ කියන තරම් පසුබාලා ඉන්නේ. මම මේ පාට වණ්ඩ හදනව නෙවෙයි කවුරු සෝවාන් කරන්න ඕ කවුරුත් හරි මේ අන්තකසයා නීලන්දරගනේ පන්නණ්ඩ හදෝගේ පන්නණ්ඩ හදන කතාවක් නෙවෙයි. මම මේ විග්‍රහයකට පොටපාදා ගන්නේ ඇස්සැත්තෝ රූප දකිත්තා කන් ඇත්තෝ අසත්තා මොලේ ඇත්තෝ මේක තේරුම් ගනිත්වා කියලා. ඉතින් ඒක නිසා අපි ගත්තොත් ඉස්සල්ලාම පෙන්වන මේ කාම තණ්හාව නැත්තම් කාම විනිබන්ධය නිසා අපි අපාය යනවා. නිසා අපි මනුස්ස ලෝකේ දුක්පත් වෙපදිනවා. අනිකුත් තැන් තැන් වලට ගෙනියනවා. ඒක පිළිබඳව විස්තර විස්තර කරන්න ඕන කමන්නේ. මේ තරම් ශාසනයක් තියෙද්දි මේ තරම් සීලයක් තියෙද්දි කාමයට පහඳින නිසා, කාමයට කඹරන නිසා, කාමයට වාල්කම් කරන නිසා කාමයට දාස වෙන නිසා අපි අර කටුකැලේ ගාලේ නොලියා වද දෙනවා වගේ හෙට කපන් දින්න හාරක් ටික කටුකැලේ අදත් පාරයින් ගියාම දැක්කා. ඒ වගේ තමයි මිනිස්සයා දිහා බලනකොට පෙන්නේ අනිවාර්යම අපායයි. මොකද ඒ තරම්ම කාමේ. ඉතින් කාට හරි තේරුනොත් මේ කාමය මේ තරම් වද දෙන කාමය එහෙම නැත්නම් මේ අපායට ගෙනින කාමය දුර්භික්ෂ මිනිස්සෙක් බාටපත් කරන කාමය අපිට මේ ජීවිතයේදී తాවකාලිකව හෝ නැත්නම් ටික වේලාවකට අයින් කරන්න බලුවන්ද කෙරුවොත් කොහොම හිතීද මේක අපිට අද්දක හැක්කක්ද කියලා බැලුවොත් කාම තණ්හාව නැති කරන්න භව තණ්හාව ඇති කරන්න මෙතන තමයි තියෙන ගැටි කාම තණ්හාව නැති කරන්න බෑ වෙන තණ්හාවක් අල්ලන්නේ නැතුව ඒ නිසා කාම තණ්හාව නැති කරන්න භව තණ්හාව දාලා භව තණ්හාව හයියෙන් අල්ලා ගැනීම හරහා කාම තණ්හාව අතහැරීමේ බුදුරජාන් වහන්සේගේ මේ ඉදන් නිස්සාය ඉදම් පජහත ක්‍රමය තේරුම් ගත්තේ නැත්නම් සංකරතා දෙක තුනක් ඇති එකක් හිතනවා කාම තණ්හා භව තණ්හා තුනත් විභව තණ්හා තුනම එක සැරේ අයින් කරන්න පුළුවන් කියලා එකක් හිතනවා නැත්නම් මේ කාම තණ්හාව අයින් කරන්න අල්ලාගත්ත භව තණ්හාව හයියෙන් බදා ගන්න ගිහිල්ලා ඒකට අහු වෙනවා ඒ නිසා මේ කාම තණ්හාව දුරු කරන්න භව තණ්හාව නැතුව බෑ. ඒ නිසා භව තණ්හාව පාවිච්චි කරන්නේ කාම තණ්හාව දුරුවන් කිරීම උපක්‍රමයක් වශයෙන් මිස ඒක බදා ගන්න යන්නේ ඒ භව තණ්හාවත් විභව තණ්හාවෙන් අයින් කරන්න. ඊට පස්සේ විභව තණ්හාව අයින් කරන එක ලේසි. අන්නේ විදිහට මේ එකකින් එකක් ප්‍රතිස්ථාපනය වෙන මේ සාපේක්ෂතාවය එහෙම නැත්නම් අපි මේකට කියනවා අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියලා අපේ ශාසනය සඳහන් කරලා තියෙනවා. මේක තේරුම් ගන්න අමාරුයි මේ අද තියෙන අධ්‍යාපන ක්‍රම නිසා අපි ඔළුව කුරුවල් කරලා තියෙන්නේ. අපේ අධ්‍යාපන ක්‍රමේ වමේ හිර දකුණට ලියන රීකී අධ්‍යාපන ක්‍රමයක්. ඒ නිසා අපිට මේ චිත්‍රයක් බලලා ත්‍රිමාන රූපේ දැක ගන්න බෑද? මොකද අවුරුදු ජීවිතේ 6 ඉඳලා අද 26 27 කම් මේ කුණුහරුපෙම හැමදාම ඉස්කෝලේ උගන්වන්නේ. ඒකට යමක් දිහා බලලා ත්‍රිමාන බලන්න බෑ අපි දන්න රීකී ක්‍රමයකට. බුදුජානනාංශ කියන්නේම රීකීයම නෙවෙයි රීකීයමක් තියෙනවා. ඒක ත්‍රිමාන පෙන්වනවා. බුදුසංශයේ සඳහන් කරන්නේ කාමයේ තරම්ම දරුණුයි. කාම තණ්හා ඒ තරම්ම දරුණුයි. ඒ කාම තණ්හාව එච්චර දරුණු නැති භව තණ්හාව මාර්ගෙන් ප්‍රතිස්ථාපනය කරලා දැන් මං ඉන්නේ භව තණ්හාවේ කියලා තේරුම් ගන්නකොට ලොකු සතුටක් තියෙනවා තාම තණ්හාවේ. ඒ කාම තණ්හාව නැහැ. ඒ මොකද කාම තණ්හාව තියෙනකොට භව තණ්හාව නැහැ. භව තණ්හාව තියෙනකොට කාම තණ්හාව නැහැ. ඒ නිසා මේ බරපතල වැරද්ද. මේ බරපතල රොස්ස කොස්ස කාම තණ්හාව අයින් කරන්නම් පුංචි තණ්හාවක් අල්ල ගන්නවා. අදිට ලොකු ගලක් අයින් කරන පුංචි ගලක් අඩේට කියනවා වගේ. අන්නේ සඳහා ගන්න මේ භව තණ්හාව තමයි එක පැත්තකින් බලනකොට අපේ භාවනා වැඩ පිළිවෙල දිහා බලනකොට මේ මුළු ලෝකයේම නැත්නම් අපේ ඉදurang පිනවීම කියන කාම තණ්හා නැතිකම සඳහා කයට හිත යෙදීම. කයට හිත යෙදුවා නම් යෙදපු හැම චිත්තක්ෂණයකම කාම තණ්හාව නැහැ. හැබැයි කයට වෙනද නොදක්ක විදියට බැඳීමක් ඇති වෙන්නත් ඉඩ තියෙනවා. තොරතුරු ලැබෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා යෝගාවචරයට තේරෙනවා නම් මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා තුනම එක සැර නැති කරන්න බෑ. නිසා කාම තණ්හා දුරුවන් කිරීමේ අදහසින් අපි මේ කය ඉදිරියෙන් තියාගෙන ඉන්නවා. කයට හිත යොදනවා. කයට හිත මානසිකාරය යොදවනවා. ඒ ස්වභාවයෙන් වෙන එකක් නෙවෙයි. කයට ස්වභාවයෙන් මානසිකාරය ඥාන ಜಾති බෝ කිරීමට තමයි හිත යන්නේ. කයට ස්වභාවයෙන් මානසිකාරය ඥාන මේක රූපාලාවන්‍යයට හිත යන්නේ. මේ කාමයේ බෝ කරන්නේ නැතුව රූපාලාවන්‍යයටත් නැතුව කායේ කායානුපස්සී විහෙරති කියලා කය කය හිතියට දකින්ද බුදුහාමුදුරුව අපිට කය කියන වචනේ දෙපාරක් පාවිච්චි කරනවා. කායේ කායානුපස්සී විහෙරති. මේක රූප සුන්දරී තරංගයකට ගිහිල්ලා පිරිමියෙක් ගෑනු කය අධ්‍යා බලන විදිහ බලන්නත් එපා. ගෑණිය පිරිමේ ධ්‍යා පිරිමේ ගෑණිය ධ්‍යා බලලා දෙන්න දෙන්න එකතු වෙලා කරන මේ මෛතුන සේවනයේ පැත්තෙන් බලන්නත් එපා. එතකොට ගොඩ එන්න බෑ. මොකද මේ කය කන්දක් විදියට ස්කන්ධයක් විදිහට ගොඩක් විදිහට දැක් ගන්න පුළුවන් නම් මේ කය කියන්නේ එකක් නෙවෙයි කියන එකයි මෙතන තියෙන පණිවිඩය. කය කියන්නේ එකක් නෙවෙයි අඩු ගන්න දෙකක්. එහෙම නැත්නම් ගොඩක්. ගොඩට නම තමයි කන්ද. ස්කන්ධ කියන නම ඇවිල්ලා තියෙන්නේ පංචස්කන්ධේ එක එක ස්කන්ධයක්. රූපස්කන්ධේ වේදනාස්කන්ධේ කියලා කියන්නේ කඳු. මේ විදිහට මේ කය දිහා මේක එකෙක් මම මගේ කියන වෙනුවට මේක ගොඩක් මේක තියෙන්නේ මේ අපි කියනවා ඒකට මේ සමූහයක් සමූහ ගාන එකා වගේ පෙනුනට මෙතන කාටියක් එකතුලා ඒක කෘත්‍යයක් කරනවා උපමාවක් දෙයක් කියනවා මුළු මී වදේම ඉන්න සත්තු වැඩ කරනකොට එක එක මී මැසට ආත්මයක් නැහැ ඒ මිනිහස උදේ ඉඳලා හැන්ද යනකම් එකම කෘත්‍ය කරන්නේ. එයා දන්නේ මේ වදේට එයා කරන සහභාගීත්වය මුළු මේ වදේම එක ඒකකයක් වශයෙන් වැඩ කරාට එක එක මීමැස්සා තම තමන්ගේ කෘත්‍ය කරනවා අනිත් එක මොකද කරන්න කියලා එයා දන්නේ නැහැ. නමුත් ඔක්කොම එකතුලා මේ වදේ කෘත්‍ය කරනවා. ඒ වගේ මේ කයේ රූප වේදනා සංඥා සංකාර හෝ නැත්නම් මේ ඇහ කන දිවනාසය කය මන කියන මේ කොටස් අනිත්‍යව ගැන කිසිම හැඟීමක් නැහැ. මේ කෘත්‍යයක් සම්පාදනය කරන නිසා මම හිතනවා මමයා කියලා එකෙක් ඉන්නයි. මමයි කියලා ඒකකයක් තියෙනයි කියලා. ඊට පස්සේ ඒක මම මගේ මගේ ආත්මය කියලා විශාල පටලවිල්ලකට යනවා. භාවනා කරන වෙලාවට බලන්න මේ එකෙක්වත් ඒකකයක් නෑ මෙතන වැඩ රාජකාරි ගොඩක් කරන සාමූහික ප්‍රඥාවක් තියෙනවා. ආනේ විදිහට මේ කය දිහා කය අනුව බලන සුළුව ගත කරන චිත්තක්ෂණයක යෝගාවචරය දන්නවනම් මේ මුළු සංසාරේ පුරාවට තිබුණු කාම තණ්හාව කය බලන චිත්තක්ෂණේ නෑ කියලා කොච්චර අගය කරයිද කයේ හිත පවතින චිත්තක්ෂණය. කයේ හිත පවතින චිත්තක්ෂණයටම තණ්හාව අපිට ගන්න පුළුවන් කාම තණ්හාව අශේෂ විරාගෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලෝ කියලා නම්බුනාම හයක් දෙන්න පුළුවන්. එක චිත්තක්ෂණයක් කයේ හිත පිහිටෙවුවා නම් එයාට කාම තණ්හාව නැහැ දැන්. එහෙම නැත්නම් කාම විනිබන්දේ නැහැ. කාම විනිබන්දේ කියන්නේ එක එක ඉඳුරංගෙන් ඇහැට රූප, කනට ශබ්ද. දැන් නෑ මේ මුළු කයතම gediyak වශයෙන් අපි ගන්නවා. අරගෙන ඉඳගෙන ඉන්නවා බලනවා. ඇවිදින හැටි බලනවා. නිදාගෙන ඉන්න හැටි බලනවා. හිටගෙන ඉන්න හැටි බලනවා. එතකොට අපි මේ කයේ අර කාමයේ ඇති කරන අදහසින් හෝ රූපලාවන්‍ය අදහසකින් හෝ දොඹකරයක් පැත්තෙන් හෝ බලන්නේ නැතුව කය කය වශයෙන් බලලා මේ ගත කරන චිත්තක්ෂණයකදී මේ යෝගාවචරයා කාම විනිබන්ධය චේතසෝ විනිබන්ධ එකක් තමයි කාමය දුරුවන් කරා දැන් හැබැයි කය කියන විනිබන්ධයට අහු වෙනවා දැන් කය ඇල්ලීම නිසා කාම දුරුවන් කරනවා එනිසා යෝගාවචරයා මේ කය අල්ලන වෙලාවේ නැත්නම් කයේ හිත පිහිටන වෙලාවේ එළඹ සිටින වෙලාවේ ඒ අතහරින ප්‍රදේශය කාමයේ සම්බන්ධව අශේෂ විරාගයක් එතන සිද්ධ වෙනවා. ත්‍යාගයක් සිද්ධ වෙනවා. මුත්‍ති කියලා කියන්නේ කාම සංඥාවෙන් මිදෙනවා. අනාලයෝ කියන එක ආලය හැරලනවා. පටිනිසග්ග අතාරිනවා. ත්‍යාගවන්ත වෙනවා. මේකට මේ මේ පටිනිස්සග්ග කියන වචෙන්ට අර්ථය දෙනකොට අටුවචාන් වහන්සේ පොඩ්ඩක් මේක අල්ලලා දෙනවා අපට. සමහර තැන්වලදී ඒක හොඳට පැහැදිලි කරනවා. පටිනිස්සග්ගය කියනවා පරිත්‍යාග පටිනිස්සග්ග සහ පක්ඛන්දන පටිනිස්සග්ගය කියලා. පරිත්‍යාග කියලා කියන්නේ අතහැරීම, පක්ඛන්දන කියන්නේ ඒකට රිංග ගැනීම. කාමයේ අතහරින්න කයට රිංග ගන්න ඕන. කයට රිංගුවේ නැත්නම් කාමේ තමයි රිංගලා ඉන්නේ. ඒ නිසා කාමයේ ඉන්න ගතිය දැකලා ඇහි කනේ නාසයේ දිවේ කයේ මනේ මේ විදිහට දඟලන රොම්පි කෙලින කය හිත පිස්වැහිච්ච වඳුරා මේ කයට නතර කරනකොට කයට යම්තා කිත බැසගත්තද ඒ තාක් කාම විනිබන්දය නැත්නම් කාම තණ්හාව පරිත්‍යාග කරනවා මේක පරිත්‍යාග කරන්න බෑ මේකට රින්ගන්න නැතු ඒ නිසා පක්ඛන්ද පටිනිසග්ග කියන වචෙන්ට අර්ථ දෙකක් තියෙනවා යමකට රිංගගත්තයි කියලා කියන්නේ අනික් සියරම් ප්‍රතික්ෂේප කරා කියන්නේ. ඒ නිසා අපි තමන්ගේ කයට ඊ타මත්ම සමීපව උත්සන්නව ආසන්නව සතිය පිහිටවලා තමන් දන්නවනම් මං දැන් මගේ කය මගේ හිත මේ කය සීමා කරගත්ත ප්‍රදේශයක විතරයි හැසිරෙන්නේ කියලා එයාට කාම තණ්හාව පිළිබඳව කාම විනිබන්දේ පිළිබඳව පැහැදිලි වෙයි චිත්තක්ෂණේ අශේෂ විරාගය සිද්ධ වෙලා තියෙනවා. කාමයේ ශේෂ නැතුව විරාග වෙලා තියෙනවා. ත්‍යාගයක් සිද්ධ වෙලා තියෙනවා. මුළු ලෝකෙම දන් දීලා තියෙනවා. පටිනිස්සග්ගයක් අතහැරීමක් වෙලා තියෙනවා. මොකද මේකේ ඒ තරම් හයියෙන් අල්ලගෙන ඉන්න නිසා එයා දන්නා මගේ හිත 100%ක්ම කයේ කාමේ නැහැ. ඡාග පටිනිස්සග්ග මුත්‍ති මම මිදුණා. දැන් මම කය කියන දරතේ මට තියෙනවා. කය කියන පරිලාහය තියෙනවා. කය කියන දැවිලි තැවිලි තියෙනවා. නමුත් මේකට ගැනීම නිසා සංසාරගෙන ආපු මේ මෝහ පටල කාම තණ්හාව නැත්තම් කාම විනිබන්දේ දැන් මම නිදහස් මුක්ති අන ආලය හැරලා ඒ නිසා මේ ජීවිතයේ කවුරු හරි බුදුබණක් අහලා ප්‍රතිපදාවක් වශයෙන් තේරුම් ගන්න කයට හිත දාලා. එයා දන්නවනම් මගේ හිත තියෙද්දි දැන් කයේමයි වෙන එකක නෙවෙයි මම දැන් මෙතන කියලා. එයාට ඒ ගෞරව නම්බුනාම ටික ලැබෙනවා. කාමයේ පිළිබඳව අශේෂ විරාගයක් සිද්ධ වෙලා තියෙනවා. ත්‍යාගයක් සිද්ධ වෙලා තියෙනවා. පටිනිස්සග්ගයක් හැරපීමක් වෙලා තියෙනවා. අනාලයක් ආලේ හරපීමක් තියෙනවා. මුත්‍චි මිදීමක් වෙලා කියනවා. ඉතින් මේක දන්නේ නැති කෙනා මේ මේ කයට හිත ගන්න එක මෙච්චර ආනිසංස තියෙන කියලා දන්නේ නැති එකන කයට හිත ගත්තට පස්සේ කූඹි නලිනවා වගේ දැනෙනවා කියලා අඬන්න පටන් ගන්නවා. රත් වෙනවා සීතල වෙනවනේ කියලා අඬන්න පටන් අරගන්නවා. කයට හිත ගියාම වැක්කිරෙන්න පටන් ගන්නවනේ කියලා අඬන්න පටන් ගන්නවා. සක්මන් කරනකොට වැනෙන්න පටන් ගන්නනේ කියලා අඬන්න පටන් ගන්නවා. මෙයා දැනගන්නවා නම් මේ කයට හිත ආපු නිසා තමයි මේ වැන වෙන බව දැනෙන්නේ. කායසිත ආපු නිසා තමයි මේ හෙලවිලි පැද්දිලි දැනෙන්නේ. කූඹි දුන බව දැනෙන්නේ. නමුත් මේක නිසා මේ දන්න දුක් ටික නිසා නොදන්න කොච්චර දුක්ඛන්දරක් ගෙවෙනවද කියන එක නිරෝධයක් වෙලා තියෙනවද කියන එක තේරුම් ගන්න තරම් උකුණු පස්සපැත්තක් තරම්වත් මොලේ තියෙන මිනිස්සෙකුට මේ කයේ තියෙන කරදර දකින්නට මොන තරම් සතුටක් ඇති වෙයි. අපි මේ ලෙඩ කියලා જાතියක් තෝරාගෙන අපරාදේ හැම ලෙඩේටම බෙහෙත් ගන්න හදනවා මේ ලෙඩේ ජීවත් වෙන තාක්කල් කාමේ නැහැ. තෝග ලක්ෂණ හැම එකකින්ම කයට හිත ඉබේම ගෙනත් දෙනවා. ඉතින් අපි කොච්චර නෝරාවැඩ කියනද අඬාවෝ ගානද මට හෙම්බිරිස්සා මට වෛරස් තුන මට කොන් දෙක ඇක්කම මට බඩේ කැක්කම කියලා මේක නැති වෙච්ච ගමන් කාමේ. මේ කොන් දෙක ඇක්කම බඩේ ඇක්කම නැත්තම් ඉතින් කාමේ. රෑ නෑ දවල් නෑ. මේ ඉන්නේ මේ ගැළපීම තෝරගන්න පුළුවන් නම් මම බයිනකොට බන කියනකොට බයින වගේ හිතන නැති මට කරන්න දෙයක් නැහැ. කියන්න ඕන එක මම මේ කියන්නේ. මොකද මටත් බනක් මේක. කියවන මටත් තේරෙනවා. මේ කියන දේ ඒ නිසා කයේ කරදරයක් තියෙන තාක්කල් කරදරයක් නම් තමයි හැබැයි ඌට කාමේ නෑනේ මේ ළඟදී මං කිව්ව මං බැලුවා ඒ YouTube එකේ තියෙන ඒ මනුස්සයාගේ අත් දෙකක් නෑ කකුල් දෙකක් නෑ ඒ කකුලක් තියෙනවා කුකුල් කකුලක් විතර එකක් පුංචි එකක් මේකේ ඌ නටනට මේකේ උඩ ඉඳගෙන මොකුත් කරන්න බෑ. නටනට හොඳනම නෑම්බියොටික්කට බණක් කියනවා. බණ කියනවා කියන්න බෑ ඉතින්. පිටරින් කියලා කියනවා ලස්සනම කෙල්ලෝ ටිකක් වට කරගෙන කියනවා. මිනිස්සු අහනවලු මගෙන් මං කොහොමද මෙච්චර සන්තෝෂෙන් ඉන්නේ කියලා. ඒ මනුස්සයා කියනවා මට අත් දෙකක් නැහැ කකුල් දෙකක් නැහැ ඒ නිසා අසහනයක් නැහැ. මට අධ්‍යාපනයක් කරන්න ඕන කියලා කවදාකවත් හිතෙන්නේ නැහැ. ඒක පාඩම් කරලා පේලුණා කියලා ප්‍රශ්නයක් මන්ද නැහැ. මොකද මට අත්කකුල් නැති මිනිස්සේ මොන අධ්‍යාපනයද මට ගෑණියක් ගන්න ඕන කියලා සන්තෝෂ වෙන්න කොයි මොන වගේ ගෑණියෙකුට මිනිහෙක් වෙන්න පුළුවන්ද මං අත් දෙක කවුරු නැති කොට ඒ නිසා මට කවුරු සන්තෝෂ කරන්න ආතතිය නැහැ අර කිල්ලෝ සේරම අඬනවා උන්න අතපය හතර තියාගෙන කොච්චර කාමේද මේ මිනිස්සු අතපය හතර නැති නිසා කිසි කාමයක් නැහැ ওই තියෙන කයෙන් කටියට බන කියනවා සතුටින් අත් නැහැ කකුල් නැහැ අසහනේ නැහැ අපිට අතපය කකුල හතර තිබිච්ච ගමන් කරන්න මොකද්ද කාමයට යන එක තමයි. ඒ නිසා ලෙඩක් ආපු වෙලාවක, අසහනයක් ආපු වෙලාවක, දැවිල්ලක් ආපු වෙලාවක, තැවිල්ලක් ආපු වෙලාවක අනේ මට මේ කුණු හරබ නිසා කයට හිත ආවනේ. දැන් මගේ හිතේ තියෙන කයේනේ හිත තියෙන්නේ. මේකේ ඉන්නා තාකල්, මේක දන්නා තාක්, මේක කරදරයක් නම් තමයි. තසේ එකක්කම තමයි. බඩේ එකක්කම තමයි. ඉහි එකක්කම තමයි. ඒ කාමෙට හිතන්නේ මේන මේ විදිහට කයට හිත ගිය වෙලාව ඔය එකක්කුම් බඩ එකක්කුම් ඕනේ නැහැ. ඇවිදිනකොට පයේ පොළවේ වදින එක දැනෙන්නේ. ඉඳගෙන ඉන්නකොට මේ පස්ස බිම යනවා දැනෙන්නේ. එච්චරයි. මේක දන්නේකේ තියෙන ලාභේ දන්නවනම් මේ මුළු කාමෙම මේකට එක්ක ඉන්න බෑ. අරක ත්‍යාග කරන්න ඕනේ මේකට හිත ගන්න. අරක පක්ඛන්දනේ මේකේ පක්ඛන්දන වෙනකොට අරක පරිත්‍යාග වෙනවා. මෙන්න බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමේ තියෙන දක්ෂකම. ඒකට කොහොමද මේ කය අඩයක් කරගන්න. එහෙම නැත්නම් කාම තණ්හා දුරු කරන්න කාය තණ්හාව ඇති කරන්න ඕන. හැබැයි මේ කාය තණ්හාව මෛතුන සේවන තණ්හාවවත්, රූපලාවන්‍ය තණ්හාවවත්, දොඹකරයක් හදන තණ්හාවක් නෙවෙයි, කයේ කයානෝ ජීවත් වෙන ගතිය. යථා යථා වා කායෝ පනිහිතෝ hoti තත තතානම් පජාන. යම් යම් ආකාරයකද කය තියෙන්නේ, ඒ ඒ ආකාරයට දැනගන්නේ කියලා කියනවා. ඒ දැනගන්න ඕනම වෙලාවක බලන්න කාමේ ඉන්න පුළුවන්ද කියලා උරගා බලන්න පුළුවන්. උරගාලා බලන්න පුළුවන්. ඕන තරම් කෙනෙකුට තමන්ගේ කායයට හිත ගන්නත් පුළුවන්. හැබැයි ඒත් බුදුබණක් ඇහෙන්න ඕනේ. බුදුබණක් ඇහිලා මේකට කුසල ඡන්දේ පහළ වෙන්න ඕනේ. පහළලා කායයට ගන්නත් ඕනේ. හැබැයි එක පොඩි පරහක් තියෙනවා. කයේ හිත තියෙනවා කියලා සාතිකේ ලැබෙන්න ඕනේ. ඒක තමයි අපි දන්නේ නැත්තේ. දැන් මගේ කයට හිත ආවද කියලා කයින් ඇති යවුවොත් ඔක්කොම වටපිට බලන එක්කෙනෙකුටත් කියන්න බෑ. සැකහැරලා මංගිට කයට හිත ආවා දන්නේ කොහොමද කියලා. දැන් කමඨාන් සුද්ධ කරලා තියෙන ප්‍රධාන ප්‍රශ්නේ ඒකයි. ආශ්වාස කරනකොට ආශ්වාස බව දන්නේ කොහොමද? ඒක නොකිය ඕන දෙයක් කියනවා. ඒ දන්නේ කේ වටිනාකම ආශ්වාස කරනලාදී මට ආශ්වාසයේ සීතලට උණුසුමට දැනනයි කියන්නේ. යා හොඳටම දන්නවා මගේ හිත තියෙන්නේ මෙතන ගිලිලා. নিমগ্ন වෙලා බැහැලා. එහෙමනම් කාමේ නැහැ. නමුත් මේ කාමයට තියෙන ආශාව කොච්චරද කියනවනම් ආශ්වාස වෙලාදී ආශ්වාසය කොහොමද වැටෙන්නේ කියලා කියන්න හිත දෙන්නෙත් නැහැ. දැනෙන්නේ නැති කරන නෙවෙයි තියෙන්නේ. ඒක කමඨාන් සුද්ධ කිරීමක් සහ ඉදිරි ගමනක් කෙලෙස් අඩු කිරීමක් ප්‍රතිපදාවක් බව හේතු ගන්නලා දෙන්න බෑ. ඒක නිසා මෙතන ප්‍රශ්න තියෙන්නේ කාමයේ දුරු කරන්න ඕන නැතිකමක් ඇත්තෙත් නෑ. ඇත්තටම කට්ටියට ඕන ඇති. මම දන්නේ මම හිතනවා එහෙම. ඒ වගේම කායයට හිත ගන්න බැරි කමකුත් නැහැ. කිසිම කෙනෙක් මේ කාය චේතක ගැනීම මෙච්චරම වටින පිම්මක් බව මෙච්චර වටින ජයග්‍රහණයක් බව දන්නේ නැති නිසා ඉතින් කායට නම් හිත ගන්න පුළුවන් ඉතින් මොකක්ද ඒක ඇති වෙන්නේ කියලා මේ කායට හිත ගැනීම නිසා අච්චරක් කාමයේ අයින් වෙන බව දන්නේ නැති නිසා මේ මේ මේ මංගලාවතරණය විතරයි මේ කතාව පටන් ගත්තා විතරයි දැන් දැන් අපි කවදා හරි හිතමු මේ යෝගාවචරේ ක්‍රිටිත් හතක් කරලා ගඳා හතේ ක්‍රිටිත් හතක් කරලා කමන්නේ ඊටාම සතුටෙන් ඊටාමත්ම පෞරුෂත්වයක යුක්තව එයා දන්නවනම් දැන් කයේ හිත තියෙනවා මේකයි කිව යුත්ත මේකයි දත යුත්ත කියලා හරියටම වාතාවක් දෙන්න දන්නවනම් මම පරියංගයට ගිහිලා පරියංගිල වාඩි වුණාට පස්සේ මට මේ යටි පහටිය මේ පොළවේ වදින හැටි මට තේරෙනවා ඒ වගේම මං ඉඳගත්තාම අර පිරමීඩයක් වගේ හැඩේ තේරෙනවා. උලන් වදිනවා තේරෙනවා. ඒ නිසාම හිතගෙන නෙවෙයි බව දාන්නේ. හිතගෙන නම් මෙතනනේ දැනෙන්නේ කකුල් දෙකෙන් දැන් දැනෙන්නේ මේකයි කියලා. මෙන්න මේ ටික කියාගන්න බැරිකම. ඉතින් අපි කොච්චර විශ්වවිද්‍යාල පාස් කරලා තිබුණත්, කොච්චර භාෂා ශාස්ත්‍ර දැනගත්තත්, කොච්චර තණ්හාවනද කරන්න ඕනකම තිබුණත් මේ කයට හිත ගන්න බැරිකම නෙවෙයි මම මේ චෝදනා කරන්නේ. ගත්ත බව ආඩම්බරෙන් කියන්න දන්නේ නැහැ. මොකද එයා දන්නේ ඇයි සරුවචනංශේ කයට හිත දාන්න කියන්නේ කියලා. කායයට දාන්නේ කාම තණ්හා දුරු වෙච්ච බව තියෙන ලකුණ ඉච්චයි. මේ කය හොඳ දෙයක් නිසා නෙවෙයි. කය කියන්නේ අසුචියක් තමයි. දෙචිසක් කුණපේ තමයි. ඒකට හිත ගියාට පස්සේ ඇති රත්තරන් තුවරලා මුදු මැදි රත්තරන් දුසු සුදු හඳුන් ඕකේ නැහැ. නමුත් ඒකට ගත්තට පස්සේ අච්චර කාමයක් අතහැරන බව දන්නවනම් කොච්චරක් අපි දවසේ වැඩි වේලාවක් තමන්ගේ කායත් එක්ක ඉඳීද? ඊට පස්සේ ඒක ගැන කොච්චර සන්තෝෂද මේ දඹදිව ගියා සිරිවාද කියලා 30 සැරයක් මම ගාහන්ට අර ගැවුවා කියන බයිලා කතා කරන එකක් නෑ නේ. දවසට කී සැරයක් මට කයට හිත ගන්න පුළුවන්ද කියන එක විතරනේ කතා කරන්නේ. දැන් මොනවද කතා කරන්නේ? කී සැරයක් දඹදිව ගිහිල්ලා තියෙනවා. සිරිවාද කියලා ගාහන්ට අර කීයක් ගහලා තියෙනවා. පහන් කීයක් පත්තු කළා තියෙනවා. බෙර බෙර පූජා පද කී සැරයක් ගහලා තියෙනවද කියලා. මේ කොතනදී මේ පටලවිල්ල වුණාද කියලා අල්ලන්න බෑ ඉතිහාසය. ඒකට හේතුව බහු ජනතාව කැමති බෙර සද්දෙට තමයි. සීදීපාද යන්න තමයි. තමති වියන්න තමයි. හැබැයි මේ ඊට වැඩිය පූජාර්ය පූජා වස්තුවක් මේ Tamange කය කියන්නේ. ඒකට ගෙට කෙවෙදිච්චාම සංසාරයක්. අම නැත්තම් මෙහෙම කියලා මුළු ලෝකෙම දන් දුන්න තරම් කුසලයක් සිද්ධ වෙනවා කියලා දන්නවනම් අපි දවසේ කී චිත්තක්ෂණ වාර ගාණක් කය ගනි කයට හිත ගනි. ගන්න හැම වෙලාවෙම කොච්චර සතුටු වෙයිද? අහිංසක සතුටක් නේ. ලද්දා මුදා නිබ්බුතින් බුඤ්ජමානා නොමිලේ ලැබෙන මේ මිදීම විඳපල්ලා කියලා බුදුහාමුදුරු කියනවා. අපිට ඒක සතුටක් ඉන්නේ නැහනේ. අපිට තියෙන්නේ අරක ලැබුණා නම් සතුට තිබේ. මේක ලැබුණා නම් සතුට තිබේ. අතෙන්ද ගියා නම් මෙතෙන්ද ගියා නම් කියන මිස මේ කාය විනිබන්දය අච්චර කාය විනිබන්දේ කාම විනිබන්දේ දුරු කරන අඩයක් බව අඩයාලමක් බව නිමිත්තක් බව ආලම්බණයක් බව දන්නවනම් manussකම කියන්නේ මොකක්ද කියලා තේරෙයි. මට ලැබිච්ච මේ manussකම කියලා කියන්නේ මම කොච්චරක් මගේ කය මගේ හොඳම මිත්‍රයා බවට පත් කරගන්නවද කියලා. අපි දන්නවද උදේ ඉඳලා හැන්ද වෙනකන් අපේ කයට කොච්චර වෛර කරනවද කියලා. දවස පුරාම කරන්නේ මේ කය කයට වෛර කරනවා. ඒ නිසා එයා මෛත්‍රී භාවනාව උදේ ඉඳලා හැන්ද වෙනකන් කියනවා. සීල සත්‍යෝ නිදික්කේ වානිරෝගීත්වාසෝපත්තේ වානිත්‍යත්වාන් යොල්පෝගේතර පාප්තියර. ඔන්න මෛත්‍රී භාවන. සීල සත්‍ය නිදුක්කත්ත නිරෝගීත්ව සෝගත්වයට අල්ලපු ගෙදර පරට්ටිය ඇර. ඔන්න මෛත්‍රී භාවන. ඒ වගේම තමයි මගේ කය ඇර. මොකද ඒ තරම් හැම කෙනෙක්ම රූපලාවන්‍ය පාවිච්චි කරන්නේ මේ කයට තියෙන විදිහට සතුට නැති නිසානේ. තියෙන විදිහට සතුට නම් ආය මොන රූපලාවන්‍යයක්ද? එකෙක්වත් කැමති නැහැ. ඇත්තටම මට කිසිසේත්ම තරහක් යන්නේත් නැහැ. මම දන්නේ ඒක මගේ කාමෙද කියලා. කිල්ලෝ ඒ ලතු විලුවට අනම්මනම් සෝබන කරාට මට ගන්න මේ කොල්ලෝ මේක කරනකොට ඇඟ කිලි පොළනවා මගේ. අනේ අම්මේ මේ මොන මගුලක්ද මේ කියලා. මේ කෙල්ල උඩ කෙල්ල උඩ දාලා නටන්න නැත්නම් වැඩක් නැහැ කෙල්ලෙක්ගේ. කොල්ල උඩ දාලා නටනකොට වමනේ යන්න දෙනවා මට. උණ්ඩ කෝ පෞරුෂත්වය. කරන කරන දේවල් කරන. ඒ කියන්නේ මේ ප්‍රකෘතියට කැමති නෑ. බලන්නකෝ බුදුරජාණන් වහන්සේ දෙසිලක් මහ පුරුෂ ලක්ෂණ 80ක් ව්‍යංජන සහිත මේ වැඩ ඉඳ ගියාම මොන රූපාලංකාරද? ඔය ඊට වැඩිය ගහන්න කවුද ඉන්නේ? මොකද අපට වෙලා තියෙන්නේ? ඉන්නේ ඉරියව්වට වෛර කරනවා. කායයට වෛර කරනවා. රූප ලාවන්‍යයට යනවා. බොඩි බිල්ඩින් කරනවා. ෆිසියෝതെරපි කරනවා. මේ ඔක්කොම කරන්නේ මොකද මේ තියෙන එකට කැමති නැහැ. කොයි වෙලාවක හරි මේ තියෙන කය මේ manussත්ත්ව ප්‍රතිලාභය ඕලාරික අත්පත්ලාවකට එක චිත්තක්ෂණයක් අයේ ඉන්න පුළුවන් කියලා ඉන්නවා කියලා කියන්නේ. ඒක සැපක් නිසා නෙවෙයි. ඒක සුවඳ නිසා නෙවෙයි. වටින එකක් නිසා නෙවෙයි. ඒ ඉන්න ටිකේ මේ කාමේ නැති වෙනවනේ. කාමයේ පිළිබඳ තිබුණා නම් අවිගත රාගයක් ඒක විගත රාගයක් බවට පත් වෙනවා කියලා. අවිගත ප්‍රේමයක් තිබුණා නම් විගත ප්‍රේමයක් බවට පත් වෙනවා. අවිගත ඡන්දයක් තිබුණා නම් විගත ඡන්දයක් බවට පත් වෙනවා. කාමයේ පිළිඳ ආයෙත් දැන් ඡන්දයක් නෑ. මොකද මගේ හිත හරි හොඳට මුල් බැහැගෙන තියෙන කයි. අධිගත පිපාස, අධිගත පරිලාහ, අධිගත තන්න මොකක්වත්. ඇත්තේ නෑ විගත ගතියට එනවා. එතකොට කවුරු හරි දන්නවනම් මේ කයේ හිත තැම්පත් කරුවයි කියලා කියන්නේ. අරසා විශාල කාම තණ්හාවක් මේ පුංචි අඩේකට මේ කයට හිත ගැනීම හරහා මේ කරන උත්සාහයට බුදුහාම කියනවා ආතප්පමඤ්ඤාය අනුയോഗමඤ්ඤාය සාතච්ඡමඤ්ඤාය පදහනාය මේ කයට හිත ගැනීම කියනවා ආතප්පමඤ්ඤ මේකට බහනේ තපස කියන්නේ අනුയോഗමඤ්ඤාය කියලා කර මේකයි භාවනාවට අනුയോഗ උනායි කියලා කියන්නේ සාතච්ඡමඤ්ඤාය කියන පුළුවන් තරම් දැන් කයට හිත දාගෙන මේ එන්නේ එන කියන චිත්තක්ෂණ ගාන කාමයට අනායාසයෙන් යන ගතිය නැත කරපන් අධහාණය කියලා කියන්නේ මේකට හිත දැඩි කරගන්නේ ගත හපාගනි. තල්ලට උඩු තල්ලට තියලා තද කරගනි. පුළුවන් තරම් කයට හිත ගන්න උත්සාහ කරන්න කියලා. ඉතින් මේ ඉන්න එක්කෙනෙක්වත් නොගේ ඉන්නේ නැහැ. මේ ඉන්න කෙනා නැහිලත් නැහැ. නමුත් එතකොට මේ කයට හිත ගියාම දැනෙන මේ පුංචි පුංචි අපහසුකම් වලට කරන චෝදනා නිසා පේනවා. මේ කයට හිත ගැනීම ලැබෙන ආනිසංශ ගැන තැකීමක් නැතිව සාසනික උණුසුමක්වත් ලැබලා නැති නිසායි මේ කයට හිත ගත්තාම මෙහෙම මෙහෙම පේනවා කියලා දඟලන්නේ. කවදා හෝ ඒක සතුටින් ප්‍රකාශ කරන්න හම්බුණා නම් අන්න එයා දන්නවා එයා කාමයට බයයි. මේකට හිතනාව නම් කාමේ ඉන්න බව දන්නවා. ඒකෙන් දුරුවන් කරන්න ක්‍රමයක් නැහැ මේ විකල්පේ නොදී දැන් මට විකල්පයක් තියෙනවා මම මේකේ ඉන්නවයි කියලා එදාට ඒක නා තමන් ඉන්නේ ඉරියව්ව ගැන වාර්තා කරන්නේ ශික්ෂර එකක් ගන්නකොට කමෙන්ටේටර්ස් දෙන්න වගේ ක්‍රිකට් වල ශික්ෂර ගන්නකොට අපේ මිනිස්සු කොච්චර සන්තෝෂෙන් ඒක ගැන දැන් අපේ පැත්තේ දිනන පාරක් නම් ඒක න කොච්චර ආඩම්බරෙන් අපි මේ ඒවට කියන්නේ තනක විස්තර කතා කරනවා වගේ දැන් අපේ වුණා දැන් කමටහන් සුද්ධ කරනකොට මල්ල කන්දු කිරියාවක් නැදී බුදුමාකාර අඬහෝ ගෑමක් නැදී හර්ගිය හැම තැනම ගෑණි මෙරිච්ච වෙලාවට වගේ තමයි කමටහන් වාර්තාවේ ජීවිලා තියෙන්නේ. ඒ මොකද කාම ස්වභාවයෙන් කාම කය සැප නිසා නෙවෙයි බුදුහාමුදුරේම කියන්නේ. කය පාවිච්චි කරන්නේ කාමයේ දුරුවන් කරන්න. දැන් අපි යනවා ඊගා පාණ්ඩි පාණ්ඩි. දැන් මේ කයේ තියෙනකොට කයේ දරතේ තේරෙනවනේ. කයේ පරිලාහයේ තේරෙනවනේ. දැවිලි තැවිලි තේරෙනවනේ. ඒකට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මං ගියේ පාරත් මතක් කරපු විදිහට මේ කය කියන්නේ හතරමහා ධාතුන්ගේ වැඩපිළිවෙලක්. අර කියපු කන්ද ධාතු හතරකට යනවා. මේ ධාතු හතරෙන්ම හැම වෙලාවෙම දුක් කරදර දෙන්නේ එකයි කරදර කරන්නේ. ධාතු හතරෙන් එකෙක් එනකොට අනිත් තුන යටපත් වෙනවා. මේකට බහිනකොට අනිත් තුන පරිත්‍යාග වෙනවා. අර අර පටිනිස්සග්ග කතාව තමයි මෙතන තියෙන්නේ. මේ කය කියලා පොදියම ගත්තට මේ පොදිය දිහා හොඳට බලන්න හිටියොත් එකවරකට එකයි ඉස්මතු වෙන්නේ. ඒකේ බුරුමේ පඬිස්සාංශ දෙනවා මෙන්න මෙහෙම නිදර්ශනයක්. තේරා කෑලි හතරක් ගන්නයි කියනවා. තේරා කියලා කියන්නේ මේ කොහුලණු කීපයක් එකතු කරලා හදන එකක් නේ. ඒ අඩි එකමාරතර තේරා හතරක් කරන එක පැත්තකින් ගැටයක් ගන්න කියනවා. ගැටයක් ගහලා වතුරට දැම්මොත් ඕකේ තේ දාත් පොටවල් තුනක් යට යනවා එකක් මතුවේ. ඒ තමයි ලණුව හරියට වතුරෙම විශිෂ්ට ගුරුත්වයට සමාන ඒ නිසා එක පොටක් මතුවෙන අනිතුන. අරකින් ඇද්දොත් හතරම එනවා. හැබැයි බැලුව බැලමට පේන තියෙන එකයි. ඒ වගේ මේ ශරීරයේ හතර මහා ධාතුන්ම එක කොනකින් එකට බැඳලා තියෙන්නේ අනිත් කොනෙන් දිග ඇරලා තියෙන්නේ. එකෙක් මතුවෙනකොට අනිත් තුනේ යට යනවා. ඒක නිසා මේ මතුවලා ඉන්න එක අල්ලපුවාම ඒකට සම්බන්ධ කාය පරිලාහ නැත්නම් රූප පරිලාහ පිපාස දැවිලි දැවිලි ඉතුරු වෙනවා ඒතකොට කයක් නැහැ ඒකෙන් හතරෙන් එකක් වැඩිපුරම නටන වැඩිපුරම ප්‍රසිද්ධ වැඩිපුරම ප්‍රකට වැඩිපුරම මූණට මූණ දාලා තියෙන රූප ධාතුවට හිත දැම්මනම් එයාට දැන් මුළු කයෙම එන පරිලහ දැවිලි දැවිලි නෑ එක රූප ධාතුවකින් එන ඇවිලි ඇවිලි කියනවා. එතකොට යෝගාවචරයක් කියනවා මම ආනපාන බලන ඉන්නකොට නැත්නම් කය දිහා බලන ඉන්නකොට හුස්ම ඉහළට පාන යනවා තේරෙනවා. ඒකට එක්ක නාසිකාග්‍රේ වැටෙන නැත්නම් උදරේ තේරෙනවා. ඉතින් එතකොට දන්නා මේ හතර මහා ධාතුන් පිළිබඳව ඉතිහාස විභාග කරන්න යන්න ඕනේ. මතුවෙච්ච වායෝ ධාතුව ගැන කතා කරනවා. එහෙම තමයි ඉඳගෙන ඉන්නකොට මට හොඳට ඕම ඉඳගෙන ඉන්න බෑ මෙතන කකුල වැදිලා බිම තද ගතිය වැටෙනවා. එතකොට දන්නවා ඒලා හුස්ම අහුවෙන්නේ නැති වෙන්න පුළුවන් මේ පඨවි ධාතුව දෙකේ. ඉතින් එතකොට දන්නවා මේක නම් දැවෙනවා තැවෙනවා තමයි. හැබැයි මේක තියෙන නිසා අනිත් තුනම නැති වෙලා. මේ එක ධාතුවක් ඉස්මතු වෙනකොට එයා ඉස්මතු වෙන්නේ අනිත් තුන තලාව භාගය. ඒ නිසා යෝගාවචර මේ මතුවෙච්ච ධාතුව හරහා තව තුනක් ඉබේම නැති වෙලා තියෙනවා කියන අදහසින් කතා කරනවා නම් මතුවෙච්ච ධාතුව ගැන කතා කරන ජයග්‍රහයක් විදියට. මතුවලා ඉන්න එක මේක. මම ඒක දන්නවා. දැනගත්ත නිසා මම දන්නවා තුන් ධාතුවක්ම අයින් වෙලා දැන් තියෙන නිසා ඒ ධාතුව ගැන කතා කරන්නේ කනවැන්දුම් කතා නෙවෙයි. ජයග්‍රාහී විදියට වාර්තා කරන්න දන්නවා මට මේ වෙලාවේ ප්‍රශ්නීය ගතිය වැටහෙනවා. මට වෙලාවේ කම්පන චංචල වැටහෙනවා. මට වෙලාවේ වැගිරෙන ගතිය වැටහෙනවා. මට මේ වෙලාවේ පිම්බෙනවා හැකිලෙන වැටෙනවායි කියලා. ඒ වැටහෙන දේ කයනොත් හතරෙන් එකක් නියෝජනය කරනවා. දැන් දුකක් තියෙනවා නම් පරිලාහයක් තියෙනවනම් දැවිලි තැවිලි තියෙනවා මේ මතුවෙච්ච ධාතුවේ විතරයි කියන්නේ. ඒ නිසා ඒක අරමුණු කරනවා මිසක ඒක නැති කරන්න හදන්නේ මේක නැති කරොත් තුනක් එළියට එනවා. මේ මතුවෙච්ච දැනෙන මේ පරිලාහය නැති කරන්න ගියොත් යක්කු තේරම එළියට එනවා දැන්. ඒ නිසා මේ මේක යකු ආපු නිසා අනිත් තුන එයාම යටපත් කරගෙන තියෙන්නේ. කනේ මොකා වෙසෙන්නියා කන් ඈයා වෙදෙන්නියා ඌගේ අනුවතින්නියා කනේ රෝග නැසෙන්නියා කියලා මතුවෙච්ච රෝග ලක්ෂණේ බලන්නේ හිටියානම් තුන් දිනක්ම 13 යටපත් කරන තමයි මේ මතුවෙච්ච 13 මත වෙලා තියෙන්නේ මේක ගැන ආඩම්බරයෙන් සඳහන් කරා මේක නැති කරන්න කතා කරන එකක් නෑ ප්‍රශ්නයක් ආපම ප්‍රශ්නේ නැති කරන එක නෙමෙයි තියෙන්නේ මේ රශ්නිය ආපු නිසා මට සතිය පිහිටියා ඒකෙන් තමයි මම දැන් දන්නේ මම වර්තමානයේ ඉන්නවයි කියලා. ඒසයි රශ්මිය මට මේ මේ විදියට දැනෙනවා. මේ මේ විදියට මට විලෝපන කරනවා කියලා ඒ කියන්නේ නොදකින්න බදන්නේ වී කල්පනා කරන්නේ. එයා විහිම්ම මතුවෙච්ච විහිම් ප්‍රකට වෙච්ච මේ ධාතුව අරමුණු කරලා නිමිත්තක් කරගෙන Taman සම්පූර්ණ කාමෙන් දුරවන් වෙනවා සම්පූර්ණ කයෙන් දුරවන් වෙලා දැන් පුංචි පටු තීරුවකට යනවා ධාතු කොටස මතුවෙන ධාතු කොටස විතරයි. මේ භවනා ජීවිතේ විශාල ජයග්‍රහණයක්. කොටින්ම කියනවා නම් කෙලස් කඳෙන් 98%ක්ම දැන් ඉවරයි. තව විතර තියෙන ටික. නමුත් මේක කනගාටුවට ගත්තොත් මොකද වෙන්නේ හිතන්නේ? මේ පේන ධාතුව පිළිබඳව මට රශ්නිය දැනන කොහොමද සුවඳ රශ්නිය නැති කරන්න කියලා ඇහුවොත් දන්නවන සම්පූර්ණ කන පිට හැදලා තියෙන්නේ කියලා. මේ මැටි වෙච්ච රශ්නිය මන සතිය පිටවන්නේ අප්‍රමාද වෙන්නේ වර්තමාන ජීවත් වෙන අංගවණ දෙයක් බවට ගන්න මැරිච්ච නැතිව බවට අංගවණ දෙයක් බවට ගන්න ක්ලාන්ත වෙලා නැති බවට අංගවණ දෙයක් බවට ගත්තොත් මේ මතුවෙච්ච ධාතුවම දඩමීමා කරගෙන මේ මොහොතේ සතිය පවත් ගන්න දන්න යෝගාවචරයට ඔය අවුරුදු 7ක් භාවනා කරන්න ඕන වෙන්නේ නැහැ. අවුරුදු 7ක් නෙමෙයි 7 7 කුත්තියයි මේ මතුවෙන මතුවෙන ධාතුවට වෛර කරනවා. මේ කියලා කමඨාන් සුද්ධ කරනකොට හැම කෙනාම ධාතු මනසිකාරයට ගිහිල්ලා ඒක වාර්තා කරන්නෙම ප්‍රභාකරන් දැක්කා. මේ ධාතුව මේ මානසිකාරය පවත්තන්න, සතිය පවත්තන්න, අප්‍රමාදය පවත්තන්න අරමුණක් කරගන්න හැටි දන්නේ දැකපු ධාතුවට වෛර කරනවා. කවදා හරි යෝගාවචරයේ වෛරය නැති කිරුවොත් අපි කියනවා භාවනා මානසිකාරය ද්වේෂයෙන් තොරව උදාසීන මනසකින් බලන්න පුළුවන් වෙනවා. ඒතකොට හුස්ම දකින්නේ හුස්ම විදියට මිස මේක හොඳක් හෝ නරකක් නෙවෙයි. මේ පැත්තක රත් වෙනවා දකින්නකොට ඒක හොඳක් නරකක් නෙවෙයි රස්නිය. සීතලක් දකින්නකොට ඒක හොඳක් නරකක් නෙවෙයි සීතල. කම්පන චංචල ගතිය දකින්නකොට ඒක හොඳ නරක නෑ කම්පන චංචලයේ. හිස වැක්කිරනවා දන්නවනම් වැක්කිරනවා. කෙලින් වෙලා හිට දන්නවා කෙලින් වෙලා හිටනවා. ආ නොවිජයට බල්ලා ඒකට ලැබෙන ආනිසංශය මම මෙහෙම කියන්නම්. මෙතෙන් ගියේ කෙනෙකුට එතකොට අල්ලන්න පුළුවන් වෙයි. යම් වෙලාවක ඇස් දෙක වහගෙන තමයි මේ කකුල රත් වෙලා තියෙනයි කියලා හිතමු. හොඳටම පුපුරු ගහන රත් වෙලා. ඒ රත් වෙච්ච එකට හිත දාගෙන ඉන්නකොට බලන්න කෝකද ඇතුළ කෝකද පිට කියලා. කෝකද මගේ සහ මගේ නොවන සීමාව කියලා කොහොමනම් සීමාවක්වත් නැහැ. තේජෝ ධාතුවට හිත ගියා නම් ස්වභාවයට හිත ගියා නම් භාවයට හිත ගියා නම් ඒ කියන්නේ ඒක දිහා උදාසීනව බැලුවනම් උදාසීන කියන්නේ අඳහරගනේ ලෙඩ වෙලා නෙවෙයි උපේක්ෂාවෙන් බැලුවනම් ඒ ධාතුවේ ඒ දැනෙන ගතියේ මේක මම මේක මම නොවේ කියලා සීමාවක් තියෙන ඒ සීමාව කඩලා ගිහින් ධාතු මනසිකාට ගිය ගමන් අපි විශ්වගත වෙනවා කිසිම දැනක සීමා කරන්න බෑ ධාතු ගුණ කාලයට සහ දේශයට අහු වෙන්නේ නැහැ ඉතින් ඒ නිසා මතුවෙච්ච ධාතු ගුණය නැති කරන්න හදන්න යන්න එපා ඒක හරහා දැන් මමයා කියන එකක් මෙතන නැති බව මගේ කියා ගන්න දෙයක් නැති බව මාන්නයක් මේක ඇතුලේ මේක පිට මේක දුර මේක ළඟ මේක හොඳයි මේක නරකයි මේක ගොරෝසුයි මේක සියුම් කියන දේවල් ධාතු මනසිකාරයේ ප්‍රවීණත්වයේ දක්වා විතරයි ඔක්කොම ඔය තාරන්ති රම පංගු peeru ඔක්කොම තියෙන්නේ ධාතු මනසිකාට ගිහිල්ලා බැලුවට පස්සේ තේරෙනවා මේ ධාතුව දැන් මයි ළඟ විතර තියෙනවා රත්නේ වෙලා රත් වෙලා කිය. ඒ ධාතුව දන්නේ මේ ගෑනු කෙනෙක් ගැංගෙද පිටිම කෙනෙක් ගැංගෙද ඉන්නේ කියලා. ඒ ධාතු ඇවිල්ලා තියෙන මේ අපිට දුක දෙන්න නෙවෙයි. ඒක තන්නේ කර හේතුඵල ධර්මයක්. ඉතින් මම කකුල රිදෙනවා කියන්නේ කිය ගමන් ධාතු මනසිකාරය පැත්තක තියේදී ඉතින් කකුල උස්සගෙන ඵලයන් මේ ඔපරේෂන් කරපන් වාට්ටුවට අරගෙන යන්න වෙනවා. නමුත් මේ කකුල නැතුව කොහෙන් පෙන්වන්නද අප්පා මේක ගහේ කොලේ පෙන්වන්නද උණුසුම්ත බව. ඇලේ දොලේ පෙන්වන්නද. ඒ තමන්ට පේන වෙලාවේදී යෝගාවචරය ඒක පාවිච්චි කරන ක්‍රමය දන්නේ නැත්නම් ඒ යෝගාචර බඩ රිදුනා, කකුල රිදුනා, ඇහැ රිදුනා, කන රිදුනා කියලා අර බබාගේ බාධාවෙන් තමයි කතා කරන්නේ. ධාතු මනසිකාරයේ පිළිබඳව. එහෙම නැත්නම් කාමයේ දුරුවන් කරලා කයට හිතගත්තා. කයෙන් රූපෙට හිත ගන්න දන්න යෝගාචරය, දක්ෂ යෝගාචරය. මේ මතුවෙච්ච දේ කටබඩ කයනාසේ පැත්තක තියලා මට උණුසුමක් වැටුණා. මට සීතලක් වැටුණා. එතන සීතල ගතිය තේරුණා. සීතල භාවය වැටුණා. සීතල ස්වභාවය. දන්නේ කර දාර්ශනික පැත්තකට යන්නේ දැන්. එහෙම ප්‍රකාශ කරන්න බැරි මේ කයර තියෙන ආශාව නිසා. එහෙම කියලා මේ කය පුපුරලා ගියොත් එහෙම අන්තභාගය වුණොත් බැරි වෙලාවත් ස්වාමීන් වහන්සේ ඔය කියන්නේ ඉතින් ඉල්ලනවා මේ ළඟ කිට්ටුවක අහල පාර දොස්තර කෙනෙක් ඉන්නවාද ස්ටාර්ට් කරපු කාර් එකක් තියෙනවද මොකද මේ රත් වේගන එනවා කොයි වෙලාවෙ පුපුරයි දන්නේ ඕහොම මැරෙනවා නම් මෙච්චර කල් ඉන්නකොට මැරෙන්න eBay මැරෙනව කොහොමනම් මැරෙනවා මරණ එක කොහොමනම් මරන්නේ? මේ භාවනා වශයෙන් මේ කය පොඩ්ඩක් පාවා දීලා මේ ධාතු ගුණේ මතුවෙන්නදලා බැලුවොත් මේ ධාතු ගුණේ මේ ඇතුළ පිටත තේරෙනවද කියලා? මේ ධාතු ගුණේ ඥාන පරිමකම තියනවද කියලා? මේ ධාතු ගුණේ උණුසුම් සැප දුක දෙක තියනවද කියලා? මේ ධාතු වල ජීවිතයේ භවයේ විශ්වයේ කල්පේ හටගත්ත තැනක් හොයන්න බෑ ධාතුවක. කද්දාකත් මුලක් නැහැ. කවදාකවත් අගක් නැහැ. කවදාකවත් ඉවරයක් නැහැ මේකේ. එහෙම ධාතුවක් දැන් මම අරගෙන මට උණුසුම් පටන් ගත්තේ අහවල් වෙලාවේ මෙන්න මේ කකුලේ මෙහෙම කියලා අපි මේ තේජෝ ධාතුව මගේ බුද්ධියට සින්න කරගෙන දුක් මේ කකුල මේ දැවීම මාර්ගයෙන් මේ පෙන්වන්න හදන තේජෝ ධාතුවේ ලක්ෂණයි. ඒ නිසා මම මේ තේජෝ ධාතුව අවබෝධ කරගන්න ඕන. දැන් තේජෝ ධාතුව අවබෝධ කරනවා කියන්නේ කාමෙන් දුරවන් වීමක්, කයෙන් දුරවන් වීමක්. මේක තේජෝ ධාතුවේ ඇති බිබිකම නැහැ. ඒක අවබෝධ කරගෙන කයෙන් සහ කාමෙන් අයින් වීම කියලා දන්නවනම් ලොකු සාංශ කියනවා මෙච්චර ප්‍රසිද්ධියේ මුරගාලා මේ ධාතුන් අපිට මේවා පෙන්නද්දී අපි තාමත් ඒකෙන් කතන්දර ගොතනවානේ. තාම කාමේ හදා ගන්න හදනවා. තාමත් මගේ කයට සම්බන්ධ කර ගන්න හදනවා. කරගත්ත ගමන් කමටහන් වාර්තාව වර්ධිනවා, ව්‍යාකරණ වර්ධිනවා, කියන දේ පටලැවෙනවා. තාම යෝගාවචර දන්නේ මේ ධාතු ගුණ රූප රූප ගුණ තේරුම් ගන්න. ඒක නිසා කවදා හෝ Tamange කය පිට කෙනෙක් එකක් වගේ බලලා මගේ මෙන්න මෙහෙම රත් වීමක් ආවා. මෙහෙම කම්පනයක් ආවා. චංචලයක් ආවා කියලා ඔක්කොම එපා. එක දවසක එක චිත්තක්ෂණයක් ගන්න පටන් ගත්තොත් එච්චනම සාන්තියක් හම්බ වෙනවා. මේ පෙන්නන උණුසුම මට වද දෙන්න ආවේ ගන්නෙ නෙවෙයි. ඒ උණුසුම් ධාතුවේ එහෙම චේතනාපූර්වක ගතියක් නැහැ. ඒ ධාතුව කරදරයක් මම කරගන්න එක තමයි තාකතිරුකම කියලා කියන්නේ. ඕක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඕක තමයි මෝහය කියලා කියන්නේ. ඕක තමයි අන්ධකාරය කියලා කියන්නේ. ඉතින් ඊට පස්සේ ලෝකෙම එක තුනක් ඔකට උත්තර නැහැ. බුදුජානනාංශය සඳහන් කරනවා අපට අස්පනා අපිට වර්තමාන වශයෙන් ආවු මේ තේජෝ ධාතුව ප්‍රතික්ෂේප කරන්න බෑ බ්‍රහ්මයටවත්. දෙවියෙකුටවත් යක්ෂයෙකුට. ඒක බාහිර ගනි. බාහිරගත දවසේ අස්පනා අපිට භූතම් භූතතෝ පස්සති හේතුප්‍රත්‍යයෙන් හටගත දේ හේතුප්‍රත්‍ය වශයෙන් දකින ඒක ඒ විදිහට ආර්ය විවහාරය වශයෙන් කර්මතාම් වාර්තාවට දානවා මම බලාගෙනට මගේ කයේ එනතන් උඩ යට වෙන උණුසුමක් මතු වුණා සීතලක් මතු වුණා තදවීමක් මතු වුණා කම්පන චංචලයක් මතු වුණා මන්නේ සුද්ධ ධර්මනේ මේ කට රිදුනා බඩ රිදුනා අර කාය මේ කාය කියලා නම දාපු ගම කක්ක ගොඩක් ගෝරි ගොඩයි. ඒ දාන්නේ කාම තණ්හාව සහ කාය තණ්හාව නිසා. කොයි වෙලාවක කාම තණ්හාව කාය තණ්හාවෙන් විනිබද්ද නම් මේක දකින්න පුළුවන් ධාතු ස්වභාවය. මේ විදිහට දකින්නකොට එකක් තමයි අර ඉස්සලා කියපු විදිහට ඒ ධාතු වල ඇතුළත පිටත හොඳ නරක ලොකු පුංචි බෙදෙන්නේ නැති වෙනවා. ධාතු ධාතු වශයෙන් දකිනවා. ඒ වාගේම තවත් ආනිසංශයක් හම්බ වෙනවා මෙතන ගියේ කෙනාට ධාතු දශයෙන් ධාතු බලනකොට කිසිම පරප්‍රත්‍යයකින් තොරව ඒක නැති වෙලා යනවා මොන්නම බේතක්වත් නැතුව එළෙදේ නැතිලා යනවා මොකද හැම දෙයක්ම මතුවෙන්නේ නැති වෙන්නේ මතු වුණාට පස්සේ බේත් කරන්න යෑමෙන් තමයි ඔක ලෙඩක් වෙන්නේ සම්බාහන විද්‍යාව උගන්වනවා ඕනෙම හෙම්බිරිසාවක් දවස් 4ෙන් අතර වෙනවා බේත් කිරුවොත් දවස් 6ක් ගන්න බෙහෙත් කරපු නිසා. නැත්තම් ශරීර ප්‍රතිශක්තිය හදාගත්ත දවස් හතෙන් නැති වෙනවා. අපි හිතනවා අපේ අම්මේ මේක આવොත් එහෙම හරියන්නේ නැහැ මේ මේ પરම්පරාවක් නැති ඒ නිසා පටන් ගන්න තොවිල් නටාගෙන බෙර ගහගෙන බෙදකම් කරන්න. ඒ ලෙඩේ දාන්න දැ ඉතින් එන්න කියලා ගෙට ආපු මිනිහම යන්න දෙන්න තු අල්ලගත්තට පස්සේ ලෙඩේ යන්නේ නැහැ. ලෙඩේ යන්න නම් ওই ධාතු එන්නේ යණ්ඩයි. ඒ නිසා ඒ ධාතුන් දෙයා මුලැමැදාක බලන්න පුළුවන් කෙනාට මේ 100 100ක් නෙවෙයි බුදුහාමුදුරට ලෙඩ වුණා මම ඒක දැනගෙන කතා කරන්නේ මේ අපි මේ නැතින තරම් කහින තරම් ওই ශරීරය අපි පිළියම් කරන්න ඕන ඒක සංසාරයක් පරිණාමේ වෙලා ශරීරෙට තියෙන බොඩි නොලෙජ් එක කියලා එකක් එයා දන්නව කරන්න ඕන දේ. මේ අපි ඒකට ජග් ගහන්න ගියාම ගොඩ පෙරක දොරගම් කරන්න ගියාම ශරීරයේ සාමාන්‍ය ඥානයත් අපිට නැති වෙනවා. ඒකත් මේ නවීන විද්‍යාව සහ අධ්‍යාපන ක්‍රමය හරහා අපේ තියෙන කුරුවල් කිරීමක් ඒ නිසා කැලේට යනවායි කියන එක මහ භයානක දෙයක් අද. කැලේට ගියාම කෝ හෙල්ත් ඉන්ෂුරන්ස්. කැලේට ගියාම කෝ මේ මේ පහසුකම්. කැලේට ගිහිල්ලා සර්පෙක් පාගුණොත් එම් වැඩ ඉවරයි නේද? නිවන් දැකිලා කෝක වේදත් මිනිපෙට්ටිය යන්න වෙයි. බුදුජානනාචි සඳහන් කරලා තියෙනවා කැලේට යන භික්ෂුව කැලේට යන ආනිසංස සලකන්නේ කොහොමද? රැයක පානක මේ මුලක් කියලා හිතන සර්පෙක් පෑගිලා කෑවොත් උදව් කරන්න කවුරුවත් නැහැ. එතන මැරෙනවා. ඒක තමයි මට තියෙන සැප. එහෙමයි බුදුරජාණන්සේ අරණ්‍ය ආනිසංස ආතප්පමඤ්ඤාය අනුയോഗමඤ්ඤාය සාතච්චමඤ්ඤාය පනිදාය කරන භික්ෂුවක් කැලේට යන්නේ අඬාව ගන්න කවුරුත් නැහැ මුලක් කියලා හිතලා සප්පෙක් පෑගුවොත් කෑවම ඉවරයි ඒකට කවුරුවක්වත් නැහැ හෙල්ත් ඉන්ෂුරන්ස් ලියන්නවක්වත් මරණ සාතිකේ ලියන්නවක්වත් කවුරුවක්වත් නැහැ ඉවරයි. ඔන්න ආනිසංස. දැන් අද තියෙන වෛද්‍ය ශාස්ත්‍රයේ හැටියට අපිට මැරුණත් දොස්තර කෙනෙක් මැරුණයි කියනකම් මැරෙන්න බෑ. දැන් බෑ. ඒ වගේම දොස්තර කෙනෙක් මැරුණයි කිව්වොත් අනිවාර්යයෙන්ම මෝචරයට දාන්න ඕන. නැත්තම් දොස්තරගේ දොස්තර විභාගය ඉවරයි. සාහිතිකේ ඉවරයි. සමහර කට්ටිය මෝචරයට ගියාම දඟලනවා. බැරි වෙලා හරි ආයෙ වාටුවර ගෙනිච්චොත් දොස්තරගේ සම්පූර්ණ සාතික ඉවරයි. මිනිහ ඒ කාමරේ බලා ගන්න එක පීයෙන් හරි ඇනලා ඉවර කරන්න ඕන. සම්පූර්ණ වෛද්‍ය ශාස්ත්‍රයක් මේක බාර අරගෙන කුණු හර්පයක් කරලා දී. කැලියට ගිය භික්ෂුවට මොකක්වත් නැහැ. කොයි දේ ආවත් ඉවරයි. මේවා කියන්න ගියාම මම මේ ලංකාව වගේ ඉඳලා ඔළුව බේරගෙන ඉන්නවා ඇමරිකාවෙම ගියානම් බෙල්ල ගලවලා අතට දෙනවා. කවුරක්වත් කැමති නැහැ. මේ මගේ ජීවිතේ මට ඕන විදිහට ජීවත් කරනවා කියන එක තමයි ඇමරිකන් රජයට තියෙන ලොකුම හිසරදේ. ඒගොල්ලන්ට ඕන විදිහට කරන්න ඕන. අපිට ඕන විදිහට කිසිම දෙයක් කරන්න දෙන්නේ නැහැ. ඔක්කොම සැලසුම් කරලා ඉවරයි. අපිත් යන්න හදන ඉතින්. එචා මේකයි අපිට හම්බෙලා තියෙන ආර්ය පරිශ්‍රණයකට. ඒකට ලෙඩ එන්න ඕනේ, ලෙඩ යන්න ඕනේ. ධාතු මනස්කාරය මතුවෙන්න ඕනේ, යන්න ඕනේ. ඒ ටික දිහා බලහන් ඉන්න පුළුවන් නම් ඒක වෙහෙසක් මම නෑ කියන්නේ. නමුත් කාම තණ්හාව එතන නැහැ. කාය තණ්හාව එතන නැහැ. දැන් තියෙන ධාතු මනසිකාරයක් කියලා මේ රූපේ ස්වභාවය රූපේ තියෙන රුප්පණ ගතිය මේක දැක්කනම් මේක දැකලා මේ මතුවලා යන්න ඇරියානම් එකපාරක් හරි ඒක තමයි ඒ රූපය සංසිඳ වීම සඳහා කරන්න තියෙන දේ අතරමඟදී මේක අවසන් ගියොත් අනිවාර්යයෙන්ම ඒ තරම් ඉවර වෙන්නේ ඉස්සෙල්ලා අවසන් කිය ගමන් ඒක දෙකට දෙතවර වෙනවා. මම තුනොත් යන්න ආරයි. හරියට ආශ්වාසයේ මුලමඳාග බලනවා. ප්‍රශ්වාසයේ මුලමඳාග බලනවා. ගියාට පස්සේ තේරෙන්නේ උණුසුමක් ආපුවා උණුසුම යන හැටි බැලීමට කියන නිරෝධය බැලීම, ක්ෂය වීම බැලීම, වැය වීම බැලීම, පටිනිස්සග්ගය බැලීම. ඒ නිසා අපිට පුළුවන් වුණොත් වේදනාවක් මතුවෙච්ච වෙලාවක ආනාපානට වාංගු වෙලා හෝ ආනාපාන සතියට වාංගු වෙලා හෝ අප්‍රමාදයට වාංගු වෙලා හෝ මතුවෙච්ච වේදනාව හරහා ගිහිල්ලා පුංචි වේදනාව ඉවර වෙන තැන බලන්න. වේදනා පුංචි පුංචි කොටස් වලට එන්නේ. ඒ පුංචි වේදනාවක ඡය වෙන තැන, වැය වෙන තැන, නිරුද්ධ වෙන තැන, පටිනිස්සග්ග වෙන තැන. එතකොට මේ වේදනාව ඡාග පටිනිස්සග්ග මුත්‍ය අනාලේ වේදනාව ගියා. කිසිම දෙවන්නේක් සම්බන්ධ නැහැ. නිරීක්ෂණයක් විතරයි තියෙන්නේ. මොකද වේදනාව වෙන්නේ වේදනාව යණ්ඩයි. උණුසුම එන්නේ උණුසුම යණ්ඩයි. සංකින්ච සමුදේ ධම්ම සම්බන්තන් නිරෝධ ධම්ම. ඔක දැනගත්ත ගමන් කොණ්ණඤ්ඤ සෝංශ කිව්වා මම වැඩේ හරි කියලා. කොණ්ණඤ්ඤ සෝංශ ඕක තමයි උදාන ගාතාවට කිව්වේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කරනකොට යම් කිසි මතුවෙන සුදු සහැවියත්තා වූ යමක් ඇත්තේ ඒ නැති වී යන්නේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් මේ වචන නිසා උදම්මැණිය බුදුහාමුදුරුවෝ මොකද එකෙක් තේරුම් ගත්ත කාරණාව. මේ මතුවෙච්ච දේ අතරමඟ නැතර කරන තොවිල් නටන්න එපා. තොරන් ගහන්න යන්න එපා. කතන්දර ගොතන්න යන්න එපා. කොහොම යන්න එපා. ඇවිල්ලා යනවා. නතර කරගන්න ක්‍රම තමයි මේ අතරමඟ දේවල් වලට ඇඟිලි ගහලා මේ ශාන්ති කර්ම කරන්න හදන එක. නිසා යංකින්චි සමුදේ ධම්ම සම්බන්තන් නිරෝධනම් මම කියන මම නැවතත් කියනවා මේ මතුවෙන මතුවෙන ඔක්කොම මේකත් අදා බලන්න යන්න එපා. එක දවසක් දකින්න. ඒ බුලුවන් හොඳට ආත්ම ශක්තිය තියෙන වෙලාවේ බලන්න මේ මතුවෙන උණුසුමට මොකද වෙන්නේ කියලා. බලන්න මේ සීතලට මොකද වෙන්නේ කියලා. බලන්න මේ නහය හොටු වැගිරෙන ගතියට මොකද වෙන්නේ කියලා. උගුර කහරක් කැප්ටන් එකට මොකද වෙන්නේ කියලා. පිටින් එන සද්දෙට මොකද වෙන්නේ කියලා. ඒව නැති වෙලා යනවා. ඒකට දෙන උපකරණේ ඒකට දෙන උපක්‍රමය තමයි නැතුණාට පස්සේ ආනාපානෙට එන්න පුළුවන් බලන්න කියනවා නිකන් හරියට මේ අතරමං වෙච්ච ආනාපාන සතිය නැවත gedara එන පාර බලනවා වගේ. ඒ පාර බලනවා කියන්නේ තිබිච්ච උණුසුම නැති වෙන හැටි. තිබිච්ච කැස නැති වෙනවා. තිබිච්ච සද්ද නැති වෙනවා. ආනාපානෙ අපව වෙනවා. ආහනේ විදිහට බලපගෙනාට දවසක තේරෙනවා. ආනාපානෙ ඇල්ලුවොත් ධාතු මනස්කාර ස්වභාවයේට එහෙම නැත්නම් ඇති හැටියට භූතම් භූතතෝ පස්සේ ආනපන සංසිද්ධ නැර වෙන්න වෙන්න දෙයක් නැහැ. පිම්බීම හැකිලිම අල්ලන්න හොඳට පිම්බීම හැකිලිම හාත්පස බලුවට පස්සේ ඒක නැති වෙනව ඇර වෙන්න දෙයක් නැහැ. සක්මන අල්ලන්න හොඳට වම දකුණ බලන්න ගියාට පස්සේ අන්තිමට gediy පිටින්ම සක්මන් කරනවා තේරෙයි. අනායාසයෙන් සක්මන යනවා. වෙන වෙන්න දෙයක් නැහැ. ඒකයි සරුවචනසේ දීගං වාස සන්තෝ දීගං අස්ස සාමිති පජානාති කියලා රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමිති පජාන. අර ගොඩර රෝසොර තිබුණු දිග හුස්ම කෙටි වෙනවා. මේ කට්ටිය හිතනවා මේක මේ කෙටි කරලා හුස්ම ගන්න ඕනේ කියලා. කෙටි කරලා හුස්ම ගන්න නෙමෙයි හුස්මක දැක්කොත් තාත්පසින් ඒක සංසිඳෙනවා. ඊට පස්සේ සබ්බ කාය පරිසංවිදාන එතකොට හොඳට හුස්ම රැල්ල වහමෝද රැලක් මතු වෙලා මූදරම දිය වෙලා ගියා වගේ. ආයරලක්ම තියෙනවා ආය දිය වෙලා ගියා වගේ දැක ගන්න පුළුවන්. මේ රැලි එකකට පස්සේ එකක් යනවා. ලක්ෂ කෝටි ගණනකවත් හැම රැල්ලකටම ඒකට ආවේනික මුලක් තියෙනවා. ඒකට ආවේනික මැදක් තියෙනවා. ඒකට ආවේනික අගක් තියෙනවා. කොච්චර කෝටි ගණනක් මොහොත රැලි දිනුනත් එකම රැල්ලක්වත් නැහැ. තරංගයක්වත් නැහැ. ඒකට ආවේනික මුල මැදාග නැති. ඒ නිසා සියලු සංස්කාර වල තියෙන එක පොදු ලක්ෂණය. හට ගැනීමක් පැවැත්මක් සහ නැතිවීමක් කියන ආනපාන බැලුවත් කැස බැලුවත්, උණුසුමක් බැලුවත්, හෙම්බිරිසාවක් බැලුවත් යමක මුලැඳාග දැක්කනම් අපි කියනවා විපස්සනා කරයි කියලා. විපස්සනා කරනකොට පස්සම්බනේ විතරයි වෙන්න පුළුවන්. ඔය සබ්බකාය පරිසංගෝධි පස්සේ පස්සම්බයං කාය සංකාර පස්සම්බන කියන්නේ සංසිඳන. එනි මේකට තමයි කියන්නේ ditta ධම්ම සුඛය කියලා. මේ මේ ජීවිතේදීම අපිට අත්දකින්න පුළුවන් දේ තමයි එක අරමුණක් කොටු කරලා ඒකට පක්ඛන්දේ වුණොත් දැසගත්තොත් ඒක බලාගෙන ඉන්න පුළුවන් වුණොත් <coughs> නොබෝ වෙලාවකින් ඒ අරමුණ සංසිඳෙන්න පටන් ගන්නවා. සංසිඳිලා මේකේ කෙලවර කොතෙන්ද යන්නේ? <coughs> පටවියාපෝ තේජෝ වශයෙන් අල්ලගෙන ගිය ගමනේ මේ පටවියාපෝ තේජෝ වායෝ අතරමැද තියෙන අවකාශයක් කියලා එකක් හිස්තනක් ඒක තමයි මේ ධාතු වැඩ කරන්නේ මේ ධාතු පිළිබඳව අවබෝධය වැඩි වෙන්න වැඩි වෙන්න ඒ ධාතු පිහිටලා තියෙන අවකාශය නැත්නම් ඒ පරිමාව යෝගාවචරයට තේරෙන පටන් අර ගන්නවා. ඒක චිත්ත නියාමයක්. උපකරණ උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි හොඳට උඩු බැලිය අතට උඩු බැල්ලෙන් බලාගෙන හොඳට තරු පායලා තියෙන ලාකහස දිහා බලන හිටියොත් හැම තරුවක් පිළිබඳව පේනවා පිළිබඳව හොඳට පිරිසුදු කරගත්තොත් තරු දෙකක් අතරමැද අනිවාර්යයෙන්ම හිස්තැනක් තියෙනවා කියලා තේරෙනවා. තරු පේනකන් හිස්තැන පේන්නේ නැහැ. අවකාශයේ තියෙන 99.99ක් හිස්තන. හැබැයි අපිට පේන්නේ තරු විතරයි. හොඳට තරු ටික දැක්කට පස්සේ පේනවා මේ ඔක්කොම ධාතු, ඔක්කොම රූප මුළු පරිමාවෙන් 102ක්වත් නැහැ. 104ක් කියලා දැන් මේ ඈතකදී ඔය ක්වොන්ටම් ෆිසික්ස් වල පෙන්නලා දෙන්න හදනවා. ඇති යම තියෙන 104යි, ඒතුළු ඔක්කොම 96ක් හිස් තුච්චයි, රිත්යි, අනත්තයි. ගන්න දෙයක් නැහැ. මේකට තමයි මේ අපි ඊර්ෂ්‍යා කරන්නේ. මේක තමයි අපි රණ්ඩු සරුවල් කරන රණ්ඩු සරුවලේ පෙන් කරච්චලේ. මේ පේන රූප ටික තමයි අල්ලගෙන නටන්නේ. පද්ධතිය දැක්කනම්, සමස්තය දැක්කනම් ඒකෙන් 100ට දශම ගාණක් නැත්නම් 105ට අඩු ප්‍රදේශයක් තමයි රූප තියෙන්නේ. මේ රූප ගෙවෙන්න ගෙවෙන්න මේ යෝගාවචර ටික ටික අවකාශයේ කියන රූප ධර්මයාගේ අභාව ප්‍රඥප්තිය ටික ටික ටික ටික උහුරු වෙනවා. මේක රූපෙට ආශා කරන මනුස්සයාට තනිවීමක්, පාළුවීමක්, මුස්පේන්තුවක්, කම්මැලිකමක්, නිදිමතක්, බයක්, චකිතයක් ඇති කරනවා. අපි මේ කරන්නේ කාම තණ්හා දුරු කරලා භව තණ්හා දුරු කරලා දැන් මේ යන්න හදන්නේ විභව තණ්හා පැත්තට කියන එක නන තියෙනවා මේක තමයි උදේකලාව කියන්නේ මේක තමයි භාවනා ප්‍රගතිය කියන්නේ මේ තමයි කෙලෙස් කැපෙනවා කියන්නේ ඒ නිසා ඔය බය සැක සංකා කියලා කියන්නේ කෙලේශයක් අසත්පුරුෂ ධර්මයක්. ඔබ ශද්ධාවෙන් ඵලයක්. සීලෙන් ඵලයක්. සතියෙන් ගිහිල්ලා මෙන්න මේ ආනපන ගෙවෙන්න ගෙවෙන්න ඇති වෙන මේ හිස්තන හොඳට Tamange හැබෑ නිවහන බවට පුරුදු කරන්න. ඇත්තට එතනයි අපේ හැබෑ නිවහන. අපි ඉපදිලා අවුරුදු 6ක් විතර යනකම් ඔය ඒක කුණු හර්පයක්වත් අපේ හිතේ තිබුණේ නැහැ. අපි හිතියේ මේ හිස්තන තමයි. මේ 6 4 තේරුම් ගත්ත පස්සේ තමයි කක්ක ටික ආවේ. ආවට පස්සේ එතන ඉඳලා දැන් ඒකට තමයි මේ රණ්ඩු සරුවලේ පෙන් කරච්චලේ කවදා හෝ භාවනාවේදී රූප ධර්ම විනිවිද දැක්කොත් එතනන් ජීවෙනකන් බලන්න ඉන්න පුළුවන් වුණොත් වෙන වෙන්න දෙයක් නැහැ යෝගාවචර ගිහිල්ලා ඉවර වෙන්නේ අවකාශයට තමයි. ඉතින් ඒක යන එක බය වෙනවා නම් සාධාරණයි. මොකද ඒ තරම්ම මේ රූප අල්ලන කතන්දර ගොතපු අපිනේ. රූප අල්ලන තරංග ගහපු අපිනේ මේ මගේ අම්මා මේ මගේ තාත්තා මේ මගේ දරුවා කියලා. මේ බදාගත්තේ මොනවද කියලා බැලුවොත් අහුවෙන අහුවෙන දේ බදාගන්න. මොන සංසාරයට ගියත් අහුවෙන දේ බදාගන්න. මේක ඇත්තට බදාගන්න නම් ගිය ආත්මේ අම්මත් බදාගන්න ඉපායි. උන්ද දැන් මේ වෙලාවේ කාලා බිලද කියලාවත් දන්නේ නැහැ. දැන් මේකෙන් මැරිලා ගිහලා තව අම්මගෙනේ බඩක් අදාගත්තා පස්සේ මේ අම්මා ඉන්නවද නැද්ද කියලා ගියා. හාංකාවිසයක් නැහැ. ඉන්නකන් නම් මගේ අම්මේ අපාර වූ මේ සංසාරේ මගේම ඔබේම පුතු වේවා කියලා ප්‍රාර්ථනා මොන තරම් අවිද්‍යාවද කියලා ගන්න ආයෙසරෙන් මේ කුණු කක්ක වලක් නේ ඉල්ලන්නේ ඔබේම පුතු වේවා මං සාහිත්‍ය සම්මානක් දෙනවනේ සාහිත්‍ය සම්මානක් දෙනවා අනේ මෙහෙම තාත්තා කෙනෙක් ලබනාත්මෙත් හම්බ වෙන්න ඕනේ මේ වදකයා මට ලැබෙන්න ඕනේ කියනවා මේකට තමයි සාහිත්‍ය කියන්නේ. පැතුවොත් නම් ලැබෙනවා ගොයියෝ. ඒක නම් මට 100 200ක් විතර හැබැයි ලැබෙන්නේ කක්කා. පැතුවොත් ලැබෙනවා. කතා කරන්න එපා. ප්‍රාර්ථනා කරොත් ලැබෙනවා. ලැබුණට පස්සේ තමයි තේරෙන්නේ කක්කා හම්බෙලා තියෙන්නේ. පතන් නැතුව ඊටපහම මොකක්වත් නැහැ. ඒ නිසා මෙතෙන් ගියාට පස්සේ එහෙම නැත්නම් අපි කියනවා නම් රූපේ හොඳට ගෙවිලා කියලා හිතනවා මොනක්වත්ම පතන්න තියෙන්න බලන්න ඉන්නම බෑ. මම එක්ක එනවා එක්ක මාන එනවා එක්ක තෘෂ්ණාව එනවා. ඉතින් අපි ඒවට උඩගෙඩි බඳිනවා. මේ ඉනිමම් බඳින උඩගෙඩි දෙනවා. ඒ තමයි අවිද්‍යාව කියන්නේ. මෙතන උපයන්න පුළුවන්. ඔක්කොටම පුළුවන් කියන එක නෙවෙයි. දැන් අද වෙනකොට කීප දෙනෙක් හිතෙන්ද උත්සාහ කරලා තියෙනවා. මචන් ගියාට පස්සේ ස්පාසු නැහැ. ඉසු බලන්නවත් බැහැ. ඊට පස්සේ දැන් මම මොකද කරන්න කියලා එක්ක තණ්හාව ඔලෝසන, එක්ක මාන්නය ඔලෝසන, එක්ක දිට්ඨිය ඔලෝසන. යෝගාචර මේක දිහා බලාන හිටියොත් මම මෙතෙන්ට ආවේ අමාරු කරන ආ නපුරු කාමතණ්හාව ගෙවම් කළා. මම මෙතෙන්ට ආවේ අමාරු කරන මහා කරදර දෙන කාය තණ්හාව දුරු කරලා. ඒ වෙනුවට ගත්ත දැන් රූපයක් දුරු කරලා දැන්වත් කරබන හිටපන්. දැන්වත් මෙතනදී අලුතෙන් ප්‍රශ්න ඇති කරන්නේ නැතුව අලුතෙන් සැක නොකර අලුතෙන් බය ඇති කරගන්න හිතපන් කියලා. අපි අපි හිතනවා මේක ඥානෙ කියලා. අපි හිතනවා මේ කරුණා මෛත්‍රිය අපි තව ඉක්මනට දිනු වෙන්නේ කියලා. ඉතින් සාරිපුත්‍ර ස්වාමීන්ගේ මේ අහනකොට මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ මහා කොට්ටිත ස්වාමීන් මේ දෙන්නම මහ ඇත්තු වගේ මහ බරපතල දෙන්නේ. දෙන්නම රහතන් වහන්සේලා වගේම මේ මේ ශ්‍රේධාන්වහන්සේ ඒත දග්ගපාලියෙන් සම්මාන ලැබූ රහතන් වහන්සේලා. කොට්ටිත ස්වාමීන් අහනවා ඇවැත්නි සාරිපුත්‍රය මේ රූපේ ගෙවම් කළාට පස්සේ යමක් ඇත්තේද කියලා. සාහිත්‍යයන් කියන එහෙම කියන්නේ එපායි සුතු. ඊට පස්සේ යන රූපේ ගෙවම් කරාට පස්සේ යමක් නැත්තේද? එහෙම ආන්න එපායි සුතු. එහෙනම් සාරිපුත්තේනි රූපේ ගෙවම් කරාට පස්සේ ඇත්තේත් නැත්තේ දෙකමද කියලා. එහෙම කියන්න එපා කියනවා. ඊට පස්සේ කියනවා රූපේ ගෙවම් කරාට පස්සේ ඇත්තේත් නැ නැත්තේත් නැද්ද කියලා. එහෙම කියන්න එපා ඉස්මතු කියනවා. ඒක කොට්ටාමතුන දැන් ඔබ වහන්සේට දෙන්න තියෙන උත්තර හතරයි උත්තර හතරම මම අහුව එකක්වත් එපයි කියන දැන් මම මේ දෙමළ තේරුම් ගන්නේ කොහොමද කියලා. ඒක කියනවා ඇස්නේ ප්‍රපංච නොකළ යුතුන ප්‍රපංච කරන්න එපා. අපි ඔය වෙනකොට කාමයේ ගෙවලා ඉවරයි. රූප තණ්හාව ගෙවලා ඉවරයි. කාය තණ්හාව ගෙවලා ඉවරයි. ඉතුරු ටික අල්ලගෙන ඔය ඉති පේන ටික අල්ලගෙන තවත් හිත කරදර දෙන්න එපා. ඔක බුද්ධි විඳපං. මේ දුක් මේ තණ්හාව 100ක් නැති කරන්න බෑ. සාපේක්ෂව නැති කරපු එකට පදම් වෙන්න ඕනේ. වශී කර ගන්න ඕනේ. සිද්ධි කරනවා. ඒක හොඳට ඒක පටල වුණාට පස්සේ අපිට ඊගාපින්ම ගහන්න පුළුවන්. අපේ හිත එතෙන්දි ස්මාර්ට් වෙන්න හදනවා, ඉක්මන් වෙන්න හදනවා. අපි මෙතන මේ ශාසනය කතා කරන තැන ගත්තොත් බුදුහාමුදුරුව අපිට දීලා තියෙන මේ දෑවැද්ද නැත්නම් මේ දැනුම කොච්චර සියුම්ද කියලා පොඩ්ඩක් හිතන්න. ඉතිහාස පාඩමක් අපිට උගන්වයිද කවදාහරි? භූගෝලේ පාඩමක උගන්වයිද? භෞතික විද්‍යා පාඩමක උගන්වයිද අපිට? අපි මුළු ජීවිතේම ඉගෙනගෙන හිටියත් මේ ලෝකායත විෂයන් වල කක්ක ගොඩක් නේ. ඇති දේනේ මේ කටේ පිණුම් ගහන්නේ බුදුරජාණන්සෙට ගෙනියන්න හදන්නේ තුච්ච වූ රිත්ත වූ අනත්ත වූ ශූන්‍ය වූ තැනකටනේ. ඉතින් මේ ඇති දේ දිනුවයි කියලා කියන්නේ මේකෙන් දීය දීයක්ම පරාදයි. හිතන්න මේ ටික කවදා හරි අධ්‍යාපන දෙපාර්තමේන්තුවට වැටුනොත් මුන්දලා මොනවා උගන්වයිද කියලා පොඩි උන්ට. මගේ ජීවිතේ ලස්සනම සුන්දර වයස අවුරුදු 6 ඉඳලා මම හිතන්නේ අවුරුදු 27 විතර වෙනකන් ලස්සනම කෑල්ල අධ්‍යාපනයේ ගත කරලා තියෙන්නේ. පව් කියලා හිතනවා මට. අපරාධය. හැබැයි ඒ කුණුහරුප දන්නේ නැත්නම් මට ඕගොල්ලන්ට බණ කියන්නත් බෑ. ඒ ඒ ලනුව මං කෑවේ නැත්නම් මං ගියේ නැත්නම් ඕගොල්ලෝ ගෑම ඇත්ත ඔය ආමතුරු මොකුත් නැහැ. දැන් මට තියෙන හොඳ හොඳ උපාධි දෙක තුනක්. ඔය කවුරක්වත් එන්නේ නැමයි ඒක බයිලා කතා කරන්නේ. එතකොට මම ළඟ ආයුධ තියෙනවා පෙනේ පුම්බනවා. හැබැයි මං දන්න අපරාධ කාලේ. ඒ උගන්වපු එකෙකුට මේ බුදුහාමර කියපෙකින් රේණුවක් අංශු මාත්‍රයක වැටහිල්ලක් නැහැ. නැත ඕන කෙනෙකුට අභියෝග කරතයි. හැබැයි ඔක්කොම පුදුමාකාර මෛත්‍රියක් තිබ්බා. පුදුමාකාර කරුණාවක් තිබුණා. මට වැඩි ලොකු දැනුමක් තිබුණා. නමුත් මෙතන ඉඳලා බලනකොට පේනවා බුදුහාමුදුරන්ට පේන මේ ලෝකයේත් එක්ක බලනකොට ලෝකායත පැත්තේ දිනුවයි කියලා කිව්වොත් සංසාරේම තමයි. ඒක ගෙවම් කරන්නේ නැතුව නේ ඒක දිනන්නත් ඕන දිනලා අතහරින්න. එච්චර ජොලියක් එච්චර සෝමියක් එච්චර සූස්තියක් නම් තව ලෝකෙම නැහැ. ඔක්කොම දිනාගෙන අතහැරපන් ඡාග පටිනිසග්ග මුක්ති අනාලෝ. ඒක බුදුහාමරෝ කියන්නේ දිනෝ රට හැරපියා යන රජ කුසේ. හොඳ යුද්ධයක් කළ රට දිනාගෙන රට ඇතැල්ලා දාලා යනවා. ඒක සාමාන්‍ය මේ මනුස්ස මනසකට තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ Nirodhe කියන එක gediya pitin එක වෙලාපෙයි කියලා හිතන්න එපා. කයට හිත ගැනීමත් කාම තණ්හාවෙන් නිරුද්ධ වීමක්. කයෙන් රූපයකට අරමුණකට හිත දැම්මයි කියලා කියන්නේ කාය සංඥාවෙන් නිරුද්ධ වීමක්. ඊට පස්සේ මේ රූපේ නිරුද්ධ වෙනවා. ඒක ස්වභාවය. ඊට පස්සෙත් අනන්න එපා. ඒ නිරුද්ධ වෙච්ච බව හොඳට දැනගන්න මේ එතන කාම සංඥාවක් නැහැ. කාම තණ්හාවක් නැහැ. කාය සංඥාවක් නැහැ. කාය තණ්හාවක් නැහැ. රූප සංඥාවක් නැහැ. රූප තණ්හාවක් නැහැ. දැන් ඉන්නේ මේ හිස්ත. ඕකේ පොඩ්ඩක් පත්තල වෙන්න අරින්න. පදං වෙන්න අරින්න. කණ්ඩක් හංගිනකොට මිනිසෙකුට කියනවා. හැතැම්ම 1000ක් නැග්ගට පස්සේ දවස් 3ක්වත් ඒක පදම් කරන්න කියලා. මොකද අඩු ඔක්සිජන් ප්‍රමාණයක් තියෙන කන්දේ උඩ. ඒකෙදි අන්න ගත්තොත් කලන්ත හැරිලා වැටෙනවා. ආයෙ 1000ක් නැකට පස්සේ ආයෙ දවස් 3ක් විතර පුරුදු කරන්න ඕන. ඒ ඒ තැන්වල ඇක්ලමටයිසේෂන් කියලා පුරුදු කරන්නේ නැතුව මේ ගමන යන්න බෑ. ඒ නිසා බුදුචානන්සේ සඳහන් කරනවා තමයි මේ භාවනා ගමනේ දියුණුවක් පේන. මේ දියුණුව කියන්නේ ස්ථිරතාව දියුණුවක් නෙමෙයි. తాවකාලිකව හැකි සංඥාව ගන්න කරන දියුණුවක්. ඒකදී ඉතාමත්ම ප්‍රවේශමෙන් අත්පය අත්ත බින්දේ පය බුරුලෙන් තබා වරෙන් කියලා එනේන පියවර තහවුරු කරමින් තහවුරු කරමින් යෑමනට කියනවා උත්ථාන සම්පදා ආරක්ෂ සම්පදා කියන එක උපයන්න ඕන ඉස්සල්ලා. උපේලා ඒක තහවුරු කරගන්න ඕන. ඒක ආරක්ෂා කරගන්න ඕන. ආරක්ෂා කරනකොට මේ සාපේක්ෂතාවය හොඳට තේරුම් ගන්නකොට මෙතෙන් යනකොට මෙන්න මෙච්චරක් ගෙවම් කරලා තියෙනවා දැන් මං ඉන්නේ මෙන්න මේ කරදරේ. මේක ගෙවම් කරන්න ඊට වඩා පුංචි කරදරයක් අල්ලන්නවා. ඒක ගෙවම් කරන්න ඊට වඩා පුංචි කරදරයක් අල්ලන්නවා. කරදරයක් අල්ලන්නේ නැතුව කරදරයක් අයින් කරන්න බෑ. කට්ටක් අයින් කරන්න කට්ටක් ඕන. කාණ්ඩ වතුට්ටියක් ගත්තොත් වතුට්ටියක් තමයි දාන්න ඕනේ. එතකොට යනවා. පිච්චුනොත් කකුල පිච්චිච්ච තෙල් ටිකක් දාන්න. එතකොට සනීපේ. ඒක මේ සාමාන්‍ය ලෝකේ තියෙන දේවල්. ඉතින් මේ භාවනා කරන්න යන කෙනා මේ gediya පිටිම දුක නැති වෙයි කියලා හිතනවා මෛත්‍රී බුදු දානංශයේ ධර්ම දේශනා කරනකොට එකම ධර්ම මණ්ඩපේ ඉඳලා සාදු කියලා නිවන් දකි කියලා මේ කට්ටිය මේ ධම්මතිකය. ඒ gediya පිටිම එකපාරට නිකන් මොන හරි වෙයි කියලා. නෑ ඕක ලුණු ගෙඩියක පොත් ආයතනවා වගේ යන එක එක එක එක හැලෙනවා ඊට පස්සේ ආය හැත් බැඳෙනවා ආය හැලෙනවා ආය හැත් බැඳෙනවා ආන්නේ කටයුත්ත දැන් මෙන්න මෙතනයි ඉන්නේ කියලා ඒ දේ පිළිබඳ කරන කතාවෙන් කනවැද්දුම් කතාවක්ද නොදකින් නොපතන් කතාවක්ද කියන එකෙන් තේනවා යෝගාවචරය සිනාසිසි යන ගමනක් දෙන්නේ එහෙම නැත්නම් කනවැද්දුම් කතාවක්ද තියෙන්නේ කියලා බුදුරජාණන්සේගේ ගුණයක් තියෙනවා සුගත ගුණය කියලා උන්වහන්සේ කිසිම ගුරුවරයෙක් නැතුව කිසිම සිව්පසදායකෙක් නැතුව කිසිම ප්‍රතිපදාවක් නැතුව මේ දුක hina වෙවි ගමන් කරා. මහබෝසත්ණන් වහන්සේ නමක් විදිහට කද්දාක චරිචුරු ගෑවේ නැහැ. ඒ නිසා ශාක්‍ය සිංහ වෙන්න ඕනේ නම් ශාක්‍ය දීහිතා වෙන්න ඕනේ නම් ශාක්‍ය පුත්‍ර වෙන්න ඕන නම් චරුචුරු නම් එපා. ඔය යන ගමනේ අපි සිංහය වගේ යන්න ඕනේ. අපි යන්න ඕනේ මේ බුදුහාමරගේ දරුවෝ බුදුහාමරගේ දුවලා පුතාලා බුදුහාමුදුරේ දුෂ්කර ගමන ගිහිල්ලා අපිට පාර හදලා දීලා තියෙනවා යන යන තැනදී හරියට දැනගන්න ඕනේ මේ මේ දේවල් වෙන හිස් මේ මේ දේවල් තියෙනවා කියලා. ඒ හිස් බව දැන ගැනීම සාපේක්ෂ ශූන්‍යතාවය කියලා කියනවා. බරපතලයි ඇත්ත මම දන්නවා. නමුත් ඒක යෝගාචර දන්නේ නැත්නම් කිපුණු මලේරුව එමල දනේදෝ මල කිදුවේ උඹ හැදරුව බලන් දෙපා කියලා මලට තේරෙන්නේ නැහැ ඒක. නමුත් බුදුහාමුදුර අපිට දීලා තියෙන ප්‍රතිපදාවක්. නිසා යෝගාචරය හැම වෙලාවෙම යෑනි වේවා, පිරිමි වේවා, පැවිදි වේවා, උපවිදි වේවා. මේ ධර්මයේ සාරය ඉගෙනගෙන අන්වේ ඥානය ඇතුව ඊයේ ගිය ගමන්ට වැඩිය අද අසහනයේ අඩුවක් තියනවාද? ඊයේ ගිය ගමන්ට වැඩිය අද ආතතිය අඩුවක් තියනවාද? එහෙම නැත්නම් මේ ලුණු කෙඩිය පොතු වරින්න වගේ ඉදිරියට යනවද කියන එක අවබෝධයක් අවශ්‍යයි. නමුත් ඒක අමාරුයි භවනාට වැඩියි. ඒ අවබෝධේ ඒ ඒ ඒ කියන මානසිකාරයේ ඒ ඒ කියන සම්මා සංකප්පේ ඒ කියන මන සමාධිත්‍ය භාවනාවට වැඩි අමාරුයි. ඒ නිසා නිතර බණ අහන්න ඕනේ. නිතර ධර්ම සාකච්ඡා කරන්න බෑ මේ බයිලා අහන්න එපා. බණ අහන්න ඕනේ. අද බණ වාගේ මොනවදෝ જાතියක් තියෙනවා. ඉතින් මේ කඩේ වටේ කරකවන 18 මේ අටවස් ස්ථාන වන්දනාව 18ම ස්ථාන වන්දනාව දඹදිව වන්දනාව කරකවනර ආපේ දාලා කරකවනවා වගේ. ඉතින් කඩේ හරිය කැමති එක මොකද ඒක සල්ලි වලින් කරගන්න පුළුවන්. හැබැයි යන්න යන්න භාවනා ගමනේ ගියරක පිටිපස්සට වැටෙනවා. පා ගන්න පා ගන්න පස්සෙත් පස්සට යනවා. ඒ නිසා එක චිත්තක්ෂණයක් හරි මේ වැඩමුළුවකදී එක පැයකදී මට මේ කයේ හිත තියාන ඒක පිළිබඳ සතුට වෙන්න පුළුවන්කම ලැබුණා නම් හොඳ නිමිත්තක් කරගන්න මේ කාම තණ්හාව පිටු දැක්කා. ඒ දැකපු බවට ලකුණ තමයි කාය සංඥාව. ආන්නේක ජයග්‍රාහීව. එතැහැකි සංඥාවේ. නැත්නම් සම්තුෂ්ත කරගතියේ. සම්පatti කරගතියෙන් වාර්තා කරනකොට ඒ වාර්තාවෙන් කියන්න පුළුවන් කේල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ කියලා. ඒ නිසා මේ මම කරපු දේශනාව ඒක සම්මුති මේ සමුදේ සත්‍යයටත් නිරෝධ සත්‍යයටත් භවනා කරනකොට වැටහෙන දේ වාර්තා කිරීම සම්බන්ධවත් තුන් හතර පැත්තකින් වැදගත් වෙනවා මම මේක පළවෙනි දවසේ කිව්වා නම් ගා පැටලෙන්න ඉඩ තිබුණා දැන් අතින් තවස් තුන හතරක් එක එක හැලියපත් කාලයක වහලයට බුදිලා ඉන්න නිසා මම හිතනවා තේරුම් ගන්න පුළුවන් කියලා එසේම තේරුම් ගන්න ලැබීවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැස කරනවා ආශිර්වාද දිනාට සනසිමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා